දෛ අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 170ක් වෙනි භාවනා වැඩමුළුවේ දේශනාවලිය පළවෙනි දේශනාව නැත්තම් පළවෙනි දවසේ ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවී යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිසුද්ධි පදානංගයන් තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක දේශනාවලියක් ආරම්භ කරන වෙලාව නැත්තම් පළවෙනි දේශනාවට කල් ගන්න වෙලාව. ඉතින් අපි චාරිත්‍රාක් වශයෙන් කරගෙන ගියේ මේ වැඩමුළුවක තියෙන වටිනාකම තේරුම් ගැනීම සඳහා ඉබෙනි වැඩමුළුවකදී මේ වගේ දේශනාවක් සම්බන්ධ වෙන ස්ථානයේ සම්බන්ධ කරගෙන මේ ආන්ද්‍රජාන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච අනුග්‍රහිත සූත්‍රයට පොඩ්ඩක් හිත යොදලා සරුවච්චන් වහන්සේ ඒ අපි සාමාන්‍ය කටවචනෙන් කියන ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මේ පාරමිතා පුරන කොට බොහෝ කාලයක අබුද්ධෝත්පාද කාල එම ගුරුවරයෙක් හිටියේ නෑ අපිට වගේ කවුරු හරි පෙන්ලා දෙන ප්‍රතිපදාවක් තිබුණේ සිව්පස්ස දායකයෝ හිටියේ නෑ මේ වගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ මේ වගේ අපට වගේ එකතු වෙලා සාකච්ඡා කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. පුදුමාකාර මේ ඝන අන්ධකාරයක තමයි මේ පෙත හොයාගත්තේ ප්‍රතිපදා හොයාගත්තේ. ඉතින් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ පෙළ ගැහිගෙන ආවා. පෙළ ගැහිගෙන ආවට පස්සේ යම් දවසක ඒ සාරුඤ්‍යතා ඥානය සාක්ෂාත් වුණාද උන්වහන්සේට බය හිතුණා ඒ දර්ශනය ඒ තමන් අවබෝධ කරපේක තව කෙනෙකුට කියන්න. ඒ තරම්ම මේක ගැඹුරුයි. ඒ තරම්ම පේනවා මේ සමාජයේ එහෙම නැත්නම් මේ සංසාරේ මේ කියන දේ තේරුම් ගන්න එක නැති වෙයි කියලා. ඒ තරම්ම ලොකු වෙනසක් ඇති වුණා සරුඤ්ඤතා ඥාණයෙන් පස්සේ. ඒ තරම් ප්‍රඥාව ගැඹුරුයි. නමුත් පස්සේ පොතේ සඳහන් වෙන විදිහට ඒ සාම්ප්‍රති බ්‍රහ්ම රාජය ඇවිල්ලා දාන බිම ඇනලා උතුරු සළුව සකස් කරගෙන අපි වෙනුවෙන් ආයාචනයක් කරලා තියෙනවා නිතුකානන් වහන්සේ. එහෙම වුණොත් ඔක්කොගෙම ඇස් වැහෙනවා. ඔබ වහන්සේ බුදු වෙලා බුදු කරවන්නම් කියලයි මේ පාරමිතා පිළිවේ. ඊතර වෙලා ඊතර කරවන්නම් කියලයි පාරමිතා පිළිවේ. මේ මේ ඔක්කොම කරලා දැන් ඊතර වුණාට පස්සේ මේ වගේ කෙරුවොත් එහෙම මහ විශාල අවනඩුවක් හිතන. ඒ නිසා කරුණා කරලා අනුකම්පා කරලා ඔච්චරම කෙලෙස් නැති කවුරු හරි ඉඳලා මේක තේරුම් ගනි ඒ නිසා කෙලෙස් අඩු අය ගැන හිතලා ඇස්වල දූවිලි අඩු අය ගැන හිතලා දේශනා කරන්න. ඉතින් දේශනා කරනකොට සරුවචනාංශී යුතුයකමක් තියෙනවා. අච්චර වටවලල්ල යන්නේ නැතුව අච්චර සාරසංඛ්‍ය කල්පලක්ෂයක් නොගොයින් මේ බණ අහන එකේ ආනිසංශයක් වශයෙන් මේ කෙටි මාර්ගයක් එහෙම නැත්නම් ඍජු මාර්ගයක් එහෙම නැත්නම් මාර්ගයක් දේශනා කරා. ඉතින් දේශනා කරනකොට අර ඊතර සංඛ්‍ය කල්පරක්ෂ පුරා තමයි මේ සඳහා වෙහෙත ගත්ත වෙහෙත ඔක්කොම විස්තර කරන්න ගියා නම් අපි එන එකක්වත් නැහැ භාවනා කරන්න. අපි එනං ලබන ආත්මන කල් දමාවි. මෛත්‍රී බුදුහාමර නිකන් කල් දමාවි කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි වගේ එන අයට ධෛර්ය පිණිස ඒ කරුණු පිඩු කරා ගොනු කරා කරුණු පහකට එතකොට මේ ඇඟිලි දිග ඇදී ඇඟිලියක් හැරුවා වගේ කරුණු පහක් පෙන්ලා දෙනවා. මෙන්න මේ කරුණු දැනගන්න මේ කරුණු වලින් අනුග්‍රහකරනද සංග්‍රහකරනද සප්පාය කරුණු සලසලා දෙන්න. එතකොට තමයි මේ සම්මා දිට්ඨිය ඍජු වෙන්නේ. ඒ අනුව චේතෝපල විමුක්තියෝ චේතෝපල සමාපත්තිය නැත්නම් ප්‍රඥාපල ප්‍රඥා විමුක්තිය හෝ ඒ සමාපත්තිය සමාදන් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සම්මා දිට්ඨියට පස්සාකාරයකින් අනුග්‍රහ කරන්න ඕන. ඍජු කරන්න ඕන. ඒකට කියනවා දිට්ඨිජු කම්ම කියලා සාමාන්‍ය පුතේ සඳහන් වෙනවා. අන්නේ ආකාර පහ අනුග්‍රහිත පහක් විදිහට සඳහන් කරලා තියෙනවා. අපි ඒක හැමදාම හැම වෙලාවෙම වැඩමුළුවක් ආරම්භ කරන වෙලාවේදී මතක් කරගන්න. ඉතින් මේ වෙලාවෙත් අපි ඒ සඳහා විනාඩි ස්වල්පයක් ගත්තොත් අනුග්‍රහිත පහේ ඉස්සල්ලාම සඳහන් කරලා තියෙන්නේ මේ සීලානුග්‍රහිතේ. ඒ කියන්නේ මේ වගේ වැඩකට බහි නෑම කෙනෙක්ම යම් ප්‍රමාණයක හික්මීමක් තියෙනවා. යම් ප්‍රමාණයක සීලාචාරකමක් තියෙනවා. යම් ප්‍රමාණයක සීතල ගතියක් තියෙනවා. යම් ප්‍රමාණයක මහත්ම ගතියක් තියෙන්න ඕනේ. එහෙම චාරයක් නැත්තම් මේ වැඩේට ගුණයක් ගන්න බෑ. ඒ ඒ පළවෙනිම චාරය, ඒ කියන්නේ ආචාර සම්පත්තිය. එහෙම නැත්නම් ආචාර ධර්ම. ඒවට කියනවා සීල ශික්ෂාව කිය. ඉතින් ඒ නිසා අපි මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට අට සීල් වල මූලික පදනමක් සකස් කර ගන්නවා. ඉතින් ඒකත් සමහරෙකුට ප්‍රශ්නයක්. මේ එමාට සිල් නැතුව කරන්න බැරිද කියලා බෑ කියලා නම් කියන්න බෑ. නමුත් මේ වගේ පිරිසක් යනකොට අපි මොකක් හරි ඒ මධ්‍යන්නයක් හොයා ගන්න වෙනවා. ඒ මධ්‍ය අගය තමයි අපි ගත්තේ අටසිල් කියලා. නිතර රකින්න පන්සිල් වලට වැඩිය අදි සීලයක් විදිහට මේක සලකනවා. ඉතින් කවුරු හරි ඇයි ඒක රකින්නේ කොහොමද මේක රකින්නේ කියලා දන්නේ නැත්නම් මේ වැඩමුළුව පටන් ගන්න වෙලාවේදී කොහොම හරි ඒක දැනගන්න ඕන. ඒක ඒක ප්‍රත්‍යක්ෂණ වශයෙන් දැනගන්න ඕනේ මේක අවශ්‍යයි. බුදුහාමුදුරු කියූප එකක්. ඒ නිසා මේක වතංගලා මේක හරියට නැතුව හිත වාජෙන්ද වතුර පුරවන්න වගේ කරන්න අමාරුයි. ඒ නිසා සීලය පිළිබඳව තමන් අනුග්‍රහ කරන බවත් ඒ අනුග්‍රහිතේ සමාදම් වෙන්න ඕනේ. මේ බයකටවත් ආදායම් බත් දෙන්න නිදහස් වෙන්නවක්වත් බොරුවකට නෙවෙයි සිල් සමාදන් වෙන්නේ. අපි මේ කරන වැඩේට ගන්න පෙළගැස්මක් විදියට. ඉතින් ඒ නිසා මේ සීලය සමාදන් වුණා නම් ඒ කෙනාට හිතේ විපිලිසරකම නැති වෙනවා. ඒ නිසා අපි මේ දවසේ මාතුකාවේ ගත්තේ දවස් මාතුකාවට ගත්ත ඛතමේ නව ධම්මා භාවේ තබ්බා කියන එකේ ඒක තමයි ඉස්සලම් පෙන්නන්නේ. මේ අනුග්‍රහිත සූත්‍රෙත් ඒකම තමයි පෙන්නන්නේ. සීල විසුද්ධිය සීල විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානයංග සීල විසුද්ධිය පිළිබඳව පාරිශුද්ධිය පිළිබඳව ප්‍රධාන වීරියක් තියෙනවා ඒක පිළිබඳව උපරිමේ තියාගෙන ඉන්න ඕනේ සමාදන් වෙච්ච සීල දිගටම තියෙන්න ඕනේ එහෙම නැත්නම් ඒක පිළිබඳව හොඳ අවබෝධයකින් අවදියකින් ගත කරන්න ඕනේ වෙන විදිහකට කියනවනම් සමාදන් වෙච්ච සීලෙ පිළිබඳ සතුටු වෙන්න ඕනේ. ආඩම්බර වෙන්න ඕනේ. අපිට මේ ලෝකේ කරන්න පුළුවන් උප්පරිම දෙයක් තමයි සීලාචාර වෙන එක, ශිෂ්ටාචාර වෙන එක, ආචාර සම්පත්තියක් ඇති කරගන්න එක ඒක අපි විහිං ඇති කරගන්න දෙයක්. කවුරුත් පටවන දෙයක් නෙවෙයි. සර්වජන් වහන්සේගේ ශාසනයෙන් පිට හැම අනිත් එකක්ම අනපනත් විදිය තමයි සීලෙ පෙන්වන්නේ. සර්වජන් වහන්සේක පෙන්වන්නේ අනක් නැති පනතක් විදිය. පනවල තියෙනවා කැමැති නම් බාර ගන්න. ඉතින් එහෙමනම් අහන්න පුළුවන් ඇයි මේ ස්වාමීන් වහන්සේ අපිට මේ පටවන්න හදන්නේ අටසිල් කියලා. නෑ එහෙම පැටවිල්ලක් නෙවෙයි. අපි කියනවා සීලානුගහිත මිනිස්සු අපි නිස්සාරණ වනේ අටසිල් මධ්‍යන්නේ විදියට ගන්නවා. ඒ විදියට යනවා කියලා. ඒක සැක තියෙනවා නම් අපි ඒක සුද්ධ කරගන්න ඕන. ඒකේ අනුග්‍රහ කරන්න බෑ. අපි මේ සීල් රකින්නේ අනුන්ගේ ඕනකමටක් නෑ. ඒ වගේම මතක තියානින්ද අපි තම තමන්ගේ පරිබාහිර විසික් කිසිම කෙනෙකුට සීලේ පටවන්න යන්නත් එපා. ඒක සාහතික අපරාධයක්. ඕන කෙනෙක් ඒ සමාදන් වෙනවා නම් ඒකට ආනිසංස කතා කරන්න කියලා දෙන්න. නමුත් පටවන්න යන්න එපා. පටවන්න යන්න අපිට අයිතියක් දීලා නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා පළවෙනියම අපි දෙන අනුග්‍රහිතේ කියනවා සීල අනුග්‍රහය. ඊට පස්සේ තමයි මේ සුත අනුග්‍රහිතේ අපි කොච්චර මෙතන ඉන්න ඔක්කොමලා හැම විලාවටම බොහෝ විෂයන්ගේ දක්ෂයෝ. එහෙම නැත්නම් සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා. තම තමන් කරන විෂයේ සෑහෙන දියුණුවක් තියෙන කෙනෙක් සමහරු බුද්ධ학ම පිළිබඳව දන්නවා. ඒ ඔක්කොම දැනගත්තත් එහෙම නැත්නම් අපි මේ විෂයන්ගේ ශේස්ත්‍රයේ දැහැන දුරට ගිහිලා තිබුණත් මේ භාවනාව යනකොට නැවත නැවත බණ අහන්න ඕනේ. ඒකෙන් තමයි සුත අනුග්‍රහිතේ සුතේ බහුසුත භාවය ලබාගන්නේ. මිට කලින් අහලා තිබුණත් මේ වැඩේට බැස්සට පස්සේ ඒ නැවත නැවත මතක් කිරීම අවශ්‍යයි. ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඊට පස්සේ තමයි සාකච්ඡා අනුග්‍රහිතය කියන එක වෙන්නේ. ඒ කියන්නේ අර සීලය පිළිබඳව හෝ මේ සුතේට ලැබෙන දේවල් පිළිබඳව හෝ භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් නිසා හෝ Tamanට ප්‍රශ්නයක් ගැටලුවක් ග්‍රන්ථි ස්ථානයක් ආවන ඒක එතන එතන සුද්ධ කරගත්තේ නැත්නම් ඕක කොස්සට හිටිනවා. ඒ නිසා භාවනා කරන වෙලාවේදී අපි හරියට ස්පිරිතාලට ගිහිලා බෙහෙත් ගන්න වෙලාවේදී දොස්තර එනකොට හැම වෙලාවෙම අපි පෙනී හිටින්න ඕනේ. පෙනී හිටලා බෙහෙත් අලුත් කරගන්න ඕනේ. සිංහල වේදකමේ නම් පළවෙනි බෙහෙත් පන්ති බිව්වට පස්සේ දොස්තර මහත්තයා ළඟට ගිහිලා ගුණාගුණ කියන එකක් කියලා තියෙනවා. ඒ ගුණාගුණ කියන්නේ අල්ලපු ගෙදර මනුස්සයාට හරියන්නේ නැහැ. ලෙඩාමේ යන්නෝ. ලෙඩත් ගිහිල්ලිවලා දොස්තර මහත්තයා දක්ෂයනි නම් මගේ ගුණාගුණ කියන්නේ කියලා දොස්තර මහත්තයන් කිව්වට හරියන්නේ නැහැ. Taman ඒ ටික කියමනෙන් තමයි දොස්තර මහත්තයාට ඒ ඊගා බෙහෙත් පන්ති ලියන්න පුළුවන් වෙන්නේ. ඒ කිය අපේ ඒ දවස්වල තිබුණ අපේ ගෙවල් පැත්තේ බිම්බේ ශාලාව කියලා එකක්. ඒ කියන්නේ AMP කෙනෙක් ඉන්නවා මේ දොස්තර මහත්තයෙක්. ඉතින් ආපුවාම මේ එයා බෙහෙත් දෙනවා. දැන් ඒක කඩලා ඉතින් තිබුණ තැන. ඉතින් එතකොට මුළු ගමට මේක පාට හෙම්බිරිසාව හැදෙනවා. ඉතින් අපේ ගෙදර තුන් හතර දෙනෙක් ගැට ගහගෙන අම්මා යනවා පොලිමේ ගිහිල්ලා වෙද මහත්තයා කාට. දොස්තර මහත්තයා කාට. ඒ දොස්තර මහත්තයා ශාලාවෙන් කාමරෙන් ඇතුළට එනකොට නම ගම වයස ලෙඩේ කියන බේත් තුඬුව දෙනවා ළඟට යන්න ඉස්සලා. ඉතින් අතෙන් ගියාට පස්සේ බේත් කලවම් කරන කෙනා රෝස පාට වතුර එකක් දෙනවා. ඉතින් බීලා අපි ගෙදර යනවා. ඉතින් අර තුන්දෙනෙක් කරන ගහන අම්මා ගියාම අම්මා කියනවා දොස්තර මහත්තයෝ ලෙඩේ දන්නේ නැති හින්දා තමයි ආවේ. අපිට ලෙඩේ කියන්නේ දොස්තර මහත්තයා ඕනේ දොස්තර මහත්තයා බලන්නේ කියලා. දොස්තර මහත්තයා එතකොට තමයි ලෙඩ දිහා බලන්නේ නැත්තම් ළඟට එනකොට දන්නවා එම්බිරිසාව තමයි. නැත්තම් බඩ එකක්ම තමයි. ඉතින් ලෙඩා කතා කරන්න ඉසලා වේදා බේත් ලියන. පිම්බේ ශාලාවේ වගේ. ඉතින් මෙහෙටත් ආවට පස්සේ හුඟ දෙනෙක් හිතනවා ආ හිත බල්ලා කියලා අපි කමඨාන සුද්ධ කරලා gedara ari කියලා එහෙම ගන්නෑ. තමන් තමන් භාවනා කරන තමන්ට වැටහෙන දේ ගුණාගුණ ප්‍රකාශ කරන්න බැරි නම් ඉතින් මේ බෙහෙත ඊගාවට දෙන බෙහෙත විශේෂයක් නැහැ. එකම පිම්බේ සලා බෙහෙත් ටික විතරයි හම්බ වෙන්නේ. ಗುಣ විශේෂයක් ලබන්න නම් සාකච්ඡානුග්‍රහිතය හරි වැදගත්. ඒක නිස්සාරණ වනේ අතිවිශේෂයි. මොකද මේ සාමූහික සාකච්ඡාව පොදු කමඨහන් සුද්ධ කිරීම නිසා Tamanට වැටහෙන දේ ඉදිරිපත් කරගන්න බැරි නම් නරිය බල්ලයි කතා කර කර ඉන්න පටන් අර ගත්තොත් ඒ නෑ ඉතින් අපරාධ කට්ටියකෙත් කාලේ නාස් වෙනවා තමනුත් ආපු කාරණාව සිද්ධ වෙන්නේ නෑ ඉතින් ඒක නිසා හරියට කාරණාවට කතා කරන එක ඒ දීලා තියෙන උපදේශ අනුව ඒක ඉදිරිපත් කරන එක හුඟක් තැනක වෙන්නේ ඒක මම දන්නා හුඟක් වෙලාවට ඔය මහසි භාවනා ක්‍රමේ සම්ප්‍රදාන කූලව කරනවා. අනිකුත් ඒවයිත් කරනවා. නමුත් ගුරුවරයාට කියන දේ ගෝලයක් කියවෙන්නේවද? sannivedana වෙනවද? අදාළ දේද කියන්නේ කියන එක ආටි තකතයියි. මොකද මං හිටපු භාවනා මධ්‍යස්ථානවල සහ මං පරිවර්තකෙක් වශයෙන් කටයුතු කරනකොට මට තේරෙනවා ගුරුවරයා බොවිට අහුම්කම් දෙන්නෙත් නෑ ගෝලයක් කියන්නේ තීරයට කෑවේ මොනවද කියලා කියයි පරිප්පුද නිින්ද ගියාද නැද්ද? අල්ලපු ගෙදර මිනිස්සයා රේඩියෝ එක දැම්මද නැද්ද කියන මිසක්කා භාවනා කමටහන සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොටත් ওই අනුග්‍රහිත පහෙන් එකක් අඩුපාඩු වෙනවා. ඒක නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතදී වග වෙන්න තමන් අත්දකින්න දේ. සීලේ සම්බන්ධයෙන් හෝ මේ අහන බණ සම්බන්ධයෙන් හෝ තමන්ගේ කමඨාන වඩනකොට වෙන දේ වැටහෙන දේ ඒක කියලා කියලා කටහුරු කර ගන්න ඕන. කමඨාන වාතාව ලියන හැටි පුරුදු කර ගන්න ඕන. ඉතින් ඒක උනේ නැත්තම් මෙහෙන් ඒක වෙයි කියලා හිතන්නවා. ඒක අප්පුඩියක් ගහන්න අත් දෙක එකතු වෙන්න ඕන වගේ දෙපැත්තම එකතු වෙන්න. ඊට පස්සේ තමයි සමතනුග්ගහිත විපස්සනානුග්ගහිතේ තියෙන්නේ. සමතනුග්ගහිත කියන එකෙන් අදහස් කරන්නේ මේ හිත පිරිසුදු කර ගැනීම සඳහා සමත භාවනාව එහෙම නැත්නම් අපි කියනවා සමාධිය වැඩිම කියලා. ඒකට චිත්ත භාවනා කියන නමත් පාවිච්චි කරනවා. ඊට පස්සේ විපස්සනානුග්ගහිතේ කියලා කියන්නේ ඒ විදිහට සමාධිගත වුණාට පස්සේ හිත කීකරු කරගත්තට පස්සේ දේවක යම් කිසි දෙයක ඇති හැටිය දැකීම. ඒකේ තියෙන ස්වභාවය දැකීම. ඉතින් ඒ පහ එළ ගැහුනොත් විතරයි මේ ශාසනයක් වැඩෙන්නේ. ඉතින් ඒකම තමයි පිටු කරලා සමහරට මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ මේ අනුගහිත සූත්‍රයේ සඳහන් කරන මේ පෙළ ගැස්ම අපි මේ ඉදිරිපත් කරගත්ත දසුත්තර සූත්‍රයේ මේ කාරණාවෙත් ඊට වැඩිය විස්තර සහිතව පෙන්වනවා. ඒක සඳහා දැන් මේ දසුත්තර සූත්‍රය නම් සරුවචනාංශයේ කෙලින්ම සිවණක් පිළිසර දේශනා කරපොදේ ඒකට කියන්නේ ශ්‍රාමේ සාස්ත්‍රු භාෂණය කියලා. සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපේක. දැන් මේ අපි ඉදිරියට ගත්ත සූත්‍රය ඒක දසුත්තර සූත්‍රය කියලා නම් කරලා තියෙන සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් ඒක දේශනා කරන්නේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සාරිපුත්‍ර ස්වාමීන් මෙතනදී ප්‍රශ්නයක් අහනවා කතමේ නව ධම්මා භාවේ තබ්බා. අතන තියෙන අනුග්‍රහ කළ ධර්ම පහක්. මේ ඒකම විස්තර කිරීමක් වශයෙන් නැත්නම් විභාග කිරීමක් වශයෙන් වැඩි විස්තර වශයෙන් සාරිපුත්‍ර සංසී නාමයකට කඩලා පෙන්නනවා. අපි නොදන්නා අසුතවත් පු탁 යන්නේක තැන ඉඳලා ආර්ය භාවයට යනකොට පියවර ගත ගත කරන පියවර වලදී එකින් එක එකින් අපි සුද්ධියකටපත් වෙනවා පාරිශුද්ධියකටපත් වෙනවා අනිත් පාරිශුද්ධි අවස්ථා සීල සමාධි ප්‍රඥා කියලා තුනට කඩන්න පුළුවන් එහෙම නැත්නම් අර අනුග්‍රහිත පහ විදිහට පහට කඩන්නත් පුළුවන් විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල තියෙන සත්ත්ව විසුද්ධි කියන එක ඒක තමයි තේරවාදී රාමුව හතර කඩන්නත් පුළුවන් ඊට පස්සේ මේ තියෙන්නේ ඒකම තවත් කාරණා ඇතුල් කරලා නමයකට කඩලා. ඉතින් අපි මේ වැඩමුළුවේ ඉගෙන ගන්න හදන්නේ කාරණා නමෙන් තුන්වෙනි එක. ඒක එහෙම කියන්නේ ඇයි අපි පහුගිය වැඩමුළු දෙකේ ඒ සීල විසුද්ධි පාරිසුද්ධි පධානියංග චිත්ත විසුද්ධි පාරිසුද්ධි පධානියංග කියන දෙක සාකච්ඡා කරා. දැන් අපිට අද ආරම්භයේද ගන්න තියෙන්නේ දිට්ඨි විසුද්ධි පාරිසුද්ධි පධානියංග කියන වචන. එතකොට යම් කිසි කෙනෙක් යම් සීලයක පිළිහිටලා නැත්නම් තිබුණට වැඩිය උසස් සීලයක අදි සීලයක පිළිහිටලා කාය වචන දෙක පිළිබඳව යම් ප්‍රමාණයකට හික්මීමක් සීතල ගතියක් සදාචාර සම්පන්න ගතියක් මහත්ම ගතියක් ඇති කරගත්තට පස්සේ එයාට තේරෙනවා නම් මට එන්නේ එන්නේ එන්නේ මේ කය සහ වචනය පිළිබඳව හික්මීම තව තව වැඩි කරගන්න ඕනේ පුළුවන්කමකුත් තියෙනවා මේ කරනවා කියලා හැඟීමක් ඇති වුණා නම් ඒක ඉතින් ලොකු ආසනාවන්ත තත්වයක්. එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්‍ය පෙරපල පිනක ආනිසංස වාරයක්. එහෙම සීලයක පිහිටන්නේ සීල විසුද්ධි යහවදේව චිත්ත විසුද්ධත්තාය මේ සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි එමෙතු සිල් රැකලා එතනින් දාන සීල දෙකෙන් නැත කරන එකක් නෙවෙයි. ඒ පුන්නමන්තානි පුත්තු සාංශගෙන් සාරිපුත්තු සාංශය අහනකොට මේ පැවැත්ති මේ ඔබ වහන්සේ මේ Brahmacharya රකින්න සීල විසුද්ධියද කියලා නෑ මම සීල විසුද්ධිය සඳහා නෙවෙයි Brahmacharya රකින්නේ මම සීල විසුද්ධිය රකින්නේ හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා නැත්තම් හිතේ සමාධිය සඳහා එහෙම නැත්තම් සමාධිය සඳහා කියලා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේගේ Brahmacharya එහෙනම් මේ සමාධිය සඳහාද කියලා. නෑ සමාධි චිත්තවිසුද්ධි යහවදේව ditthිවිසුද්ධත්තාය. මේ චිත්තවිසුද්ධිය අපි පාවිච්චි කරන්නේ හුදෙක් ditthිවිසුද්ධිය සඳහා. ඉතින් අපි මේ සීලවිසුද්ධි චිත්තවිසුද්ධි කියන කාරණා දෙක පසුගිය වැඩමුළුවර කරපු නිසා මම ඉල්ලා හිටිනවා ඒකටත් පුළුවන්කමක් තියෙනවා යොකම් දෙන්න. නමුත් ඒකෙන් වෙන පාඩුවක් නොවන විදිහට අපි මේ දිට්ඨි විසුද්ධි කියන පදය යෝගාවචර ජීවිතයකට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක පිළිබඳව අපි මේ කරන වැඩපිළිවෙලෙන් කොහොමද අනුග්‍රහ කරන්න කියන එක තමයි අපි මේ දවස් ටිකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ දිට්ඨිය කියන වචනේ. ඉතින් ඒක මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට ditthi විසුද්ධි වශයෙන් පෙන්නනවා මේකෙදී මේ කතමේ නව ධම්මා භාවේ තබ්බා කියන වචනේදී ditthi විසුද්ධි පරිසුද්ධි පධානියංගම් කියන වචනේ සඳහන් වෙලා තියෙනවා මේක මේ සෝවන් මාර්ගඵලයේදී අයින් වෙන සක්කාය දිට්ඨිය පිළිබඳව යම් ප්‍රමාණයක අවබෝධයක් ලබා ගැනීම. ඉතින් අවබෝධය ලබා ගැනීම සඳහා අපේ ශාසනය, අපේ සරුවචනසගේ ශාසනයේ තේරවාදී ක්‍රම තුනක් තියෙනවා. අපිට සුත්තමේ වශයෙන් මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් අසුවිරු ඥාන වශයෙන්. දෙක චින්තාමේ වශයෙන් මේක ඔයි කිව්වට වෙන්න බලවන්ද කියලා තමන්ගේ තියෙන සාමාන්‍ය බුද්ධියෙන් චින්තනයේට දාලා තර්කයට දාලා අනුමානයට දාලා තේරුම් ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම භාවනා කරලා ප්‍රත්‍යක්ෂේ ලක් කර ගැනීමෙන් අර සීල මේ සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ ඉහළට ගෙන යන්න පුළුවන්. කෙසේ නමුත් ඒ භාවනාව සඳහාත් අර අසුවිරු ඥාන සහ චින්තාමේ ඥාන අවශ්‍යයි. අඩුම ගානේ කියනවා නම් මේ වැඩේ මම කරලා බලන්න ඕනේ කියන කරබැලීමේ ආසාව පහළ වෙන්නවත් කෙනෙකුට චින්තාමේ ඥාණයෙන් තල්ලුවක් දෙන්න ඕන. කාට හරි එම තමන්ගේ චින්තනයට වැටෙන්නේ නැත්නම් මේක කළ යුත්තක් කියලා ලණුවක් දාලා බෙල්ලෙන් ඇදගෙන ගියත් හරියන්නේ නැහැ. කාදා හරි හිතුනොත් මේක කළ බැරිය යුත්තක් කියලා ඒකට කියන කුසල ඡන්දේ කියලා කියනවා. කුසල ඡන්දේ ඇති වෙන්න චින්තාමය ඥානෙ ධෛර්ය අවශ්‍යයි. තල්ලු අවශ්‍යයි. ඊට පස්සේ තමයි අපි ඒක ක්‍රියාවත් කරන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තමන්ගේ හිත නෑ මෙහෙම පටන් ගන්න පුළුවන්. තමන්ගේ කය වචන දෙක යම් ප්‍රමාණයකට හික්පව ගත්තොත් විතරයි බලාපොරොත්තු තියන්න පුළුවන් වෙන්නේ. ඒ දෙකට අමතරව තියෙන හිත කීකරු වෙයි කියලා. නැත්තම් සීල විසුද්ධියක් තිබුණොත් විතරයි කෙනෙකුට චිත්ත විසුද්ධියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සීලය පිළිබඳව තැකීමක් නැතුව අපි මොන්න තරම් භාවනා මධ්‍යස්ථාන ඇසුරත් දක්ෂ ගුරුවරු ඇසුර කරත් දක්ෂ කමටහන් වැඩුවත් හිතේ විසුද්ධියක පැහැදිලි වෙනසක් වෙන්න විදියක් නැහැ. මොකද කාය වචන දෙකවත් හික්ම ගන්න බැරි කෙනෙකුට ඒක පිළිබඳවත් විශ්වාසයක් නැති ඒක පිළිබඳවත් Tamanට අත්දැකීමක් නැති කෙනෙකුට ඊට ගැඹුරින් තියෙන හිත කීකරුවේ කියලා හිතන්න අමාරු. යම් වෙලාවක කය වචන දෙකේ කීකරුකම හික්මීම උපකාර කරගෙන ඒකෙන් ආධාර ලැබලා හිත යම් ප්‍රමාණයකට කීකර වීම චිත්ත විසුද්ධිය කිව්වට ඒක පූර්ණ කීකර වීමක් නෙමෙයි හිත తాවකාලික හිරිවැටීමක් විතරයි එතන සිද්ධ වෙන්නේ. ඒ හිරිවැටීම ඉදිරි කටයුතු කොච්චර උදව් වෙනවද අත්‍යවශ්‍යද කියලා කියන එකට උපමාවකට දෙන්නේ නවීන කාලේ උපමාවකට සල්්‍ය කර්මයක් ඔපරේෂන් එකක් කරන්න ඕන වෙනකොට ඒ ලෙඩා ඔපරේෂන් සඳහා ඒකටම ශල්‍යගාරයක් හොයා ගන්න වෙනවා ජීවාණු හරණය කරන්න පුළුවන් ඒ ජීවාණු හරණය කිරීම ලෙඩාගෙත් වෙදාගෙත් උපකරණවලත් හෙදියන්ගෙත් තාලාවෙත් ඔක්කොටම කියනවා සීල විසුද්ධිය කියලා ඒ නිසා ඔපරේෂන් එකක් කරන්න පටන් ගන්නෑ කුස්සියක. ඕක කක්කුස්සියක. ඒක කරන්නේ තියටර් එක තමයි. ඒකේ තියෙන්න ඕනේ මූලික පහසුකම් ටික. ඒකේ මේ විදුලිය නැත්තම් විදුලිය දෙන්න ලැස්තිලා තියෙනවා. ඔක්කොම පහසුකම් ටික තියෙන්නේ මේ ශල්්‍ය කර්මයකට ලෙඩ ඇතුල් කරන්න. ඊට පස්සේ ලෙඩා සිහි නැති කරවන්න ඕන. තීනති කරවන්නේ නැතුව ශල්‍ය කර්ම කරන්නේත් නැහැ. ඒ ශල්‍ය කර්මේ තීනති කිරීම ප්‍රාදේශීය වශයෙන් වෙන්න පුළුවන් මුළු ශරීරෙම වෙන්න පුළුවන්. නැත්තම් මේ ලෙඩාට ලෙඩේ සනීප කරගන්න උනාට ඕන උනාට ඔපරේෂන් එක කරද්දී දඟලුවොත් උනහරයක් හරි කපලා ගියොත් ස්නායුක් හරි කපලා ගියොත් තිබුණට ඉඩ අමාරු වෙනවා. ඒ වගේම විස බීජ තියෙන තැන කපලා පටක විවෘත කෙරුවොත් අනවශ්‍ය විස බීජ ඇතුල් වීම වෙන්න පුළුවන්. ඒ නිසා පිටින් විස බීජ ඉන්නේ නැති වෙන්න ජීවාණු හරණය කරනවා. ලෙඩාසී වට්ටනවා. හිරි වට්ටනවා. නැත්නම් තේහි නැති කරනවා. ඊට පස්සේ තමයි දේශී නැති කීම කරන වෙනම දොස්තර කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තමයි ශල්‍ය වෛද්‍යවරයාට වැඩේ පටන් අරගන්නේ. මේ අපි යන ක්‍රප්තාවේ හැටියට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ත්‍ිට්ඨි විසුද්ධි කියනකොට අර විදිහට ලෙඩාසී ශල්‍යකාරයකට ගන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ, පිරිසුදු කරලා හිරිවට ගන්න ඕනේ. හිරිවට ගත්තට පස්සේ තමයි ඔය කියන ශල්‍ය කර්මය සිද්ධ වෙන්නේ. ඒ ශල්‍ය කර්මයේදී අර හිරිවැටිච්ච හිතේ ආධාරයෙන් ඒ හිතේ ස්වභාවයත් බාහිර ලෝකේ ස්වභාවයත් තේරුම් ගැනීමේ වැඩපිළිවෙලකදී පළවෙනියෙන්ම යෝගාවචරයට අවශ්‍ය වෙන දේ තමයි මේ ditthිය හරහා දැකීම. එහෙම නැත්නම් අපේ තියෙන මිච්ඡා දිච්චි, එහෙම නැත්නම් වංක ගති, චපල ගති, ෂට ගති තියෙන බව දැන ගැනීම. දැනගත්තොත් විතරක් මේක ඍජු කරන්න පුළුවන්. දිට්ඨිජු කර්මයේ සිද්ධ වෙන්න නම් අපි චපල බව, අප වංචනික බව, ചാටු බව තේරුම් ගන්න ඒක තේරෙන්නේවත් නැහැ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි නැති කෙනාට. ඒක හරි භයානක තනක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒක විමසා බලන්න වටින තැනක්. මේ ලෝකයේ තියෙන දිට්ඨි 62ක් සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. ඒ 62කින් 46ක්ම හැදෙන්නේ හිත පිරිසුදු කරගත්ත අයට විතරයි. මේ 62කින් 40 ගානක දෘෂ්ටි ප්‍රශ්න මතුවෙන්නේ භාවනාව හරියට පස්සේ. භාවනාව හරියන්නේ නැතුව දෘෂ්ටි ප්‍රශ්න එන්න තියෙන ඔයතර සුළු ගානක් විතරයි. ඒ නිසා භාවනා ලෝකයේ තමයි දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ දෘෂ්ටිය පටලවාගෙන තියෙන භාවනා ලෝකේ ඉන්න අය. ඒ නිසා භාවනා නොකරන අය කියනවා භාවනා කරන උන්ට පිස්සු කියලා. මේ භාවනා කරලා තමයි දිට්ටි පිස්සු දාගන්නේ. භාවනා නොකර බීලා කාලා නටලා ඉන්න මිනිස්සුන්ට කිසිම දිට්ටියක ප්‍රශ්නයක් නැහැ. ඒ විසුරු තියෙන්නේ මේ බොණ්ඩ සල්ලි නැතිකම විතරයි. කුඩු ගහන්න කීයක් හරි ගන්න බැරි කම. ඌ මාළේ විකුණන හරි කරසෝ. මේ භාවනා කරන අයට විතරයි දිට්ටි තියෙන්නේ. ඉතින් මේවා කියන්න වටින්නේ නැහැ කියලාත් හිතෙනවා මට. ඒ නිසා භාවනා ලෝකේ විතර දිට්ටි නැහැ කොහෙවත්. ඉතින් ඒකට හේතුව මොකද? භාවනා කරන කෙනාගේ දෝෂේ නෙමෙයි. භාවනා කරන කෙනා සීලෙක පිළිట్లా සමාධියකට ගියාට පස්සේ තමයි තමගේ තියෙන චපල ගති පේන්න පටන් ගන්න. තමගේ තියෙන ෂට ගති පේන්න පටන් අරගන්න. තමගේ තියෙන වංචනික ගති පේන්න පටන් අරගන්න. ඉතින් මෙව්වා හරියට අවුව පායක වෙලාවෙ එළියට ඇදලා දැම්මා වගේ මේ විවෘත වුණාට පස්සේ සමහරෙකුට හරි විකාර විප්‍රකාර ස්වරූපයකටපත් වෙනවා. මොකද මෙතෙක් කල් ඒවා වහගෙන හිටියේ. මම නෑ මම බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩෝ මම බොහොම සුද්ධවන්තයි මම අරකයි මේකයි කියාගෙන අපි මෙතෙන්ට නිකන් ආවේ නමුත් කොයි වෙලාවක හරි මේ භාවනා කරගෙන ගිහිල්ලා හිත හිතේ තියෙන ප්‍රධානම වශයෙන් තියෙන මේ නීවරණ ධර්ම ටික එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරිඋත් ทาน කෙලස් ටික යම් ප්‍රමාණයකට නැත කරලා පස්සේ පේනවා අපේ හිත කොච්චර චපලද කියලා කොච්චර ෂටද කියලා කොච්චර මායාවිද කියලා ඒක නිකන් මේ වසංගා ගන්න බැරි තරමට තේරෙන්න පටන් අර ගන්නවා. හැබැයි බලනකොට ඉතින් ඒක ඔක්කොගෙම ඇති. මේක මම කියාගෙන තමයි මේ තියාගෙන ඉන්නේ. නමුත් හිතේ ස්වરૂපේ ඒක තමයි. ඒක කවදාකවත් අදාළ වෙන්නේ නැහැ සීලයක් නැති කෙනාට. සමාධියක් නැති කෙනාට අදාළ නැහැ. එයාට තියෙන වෙන ප්‍රශ්නයක්. එයාට තියෙන තව රූප බලන්න තියෙන ආසාව. ශබ්ද අහන්න තියෙන ආසාව. ගන්ධ රස පහස විඳින තියෙන ආතාව. දූර්ත. ඒ දූර්ත වල ගත කරන කෙනාට ඔය දෘෂ්ටි ප්‍රශ්න, සීල ප්‍රශ්න ඉන්නේ. ඒ නිසා බහුතරයක් ජනතාව සීලයක් නැති පිරිසක් ජීවත් වෙන්නේ ලෝකේ. බහුතරයක් සිල්වන්තයෝ භාවනා කරන්නේත් නැහැ. භාවනා කළ යම් ප්‍රමාණයකට හෝ එල්ලයක් ලබන්නේ, එකලසක් ලබන්නේ චිත්ත විසුද්ධියක් ලබන්නේ භාවනා කරපෙළවෙනගේ ඉතාම සුළු පිරිසක්. අන්නේ අයට තමයි දිට්ඨි ප්‍රශ්න තියෙන්නේ. එන්සාර ලෙඩ තියෙනවනේ ප්‍රෙෂර් එකයි දීවැඩියයි නම්බු කාර්ලෙඩ කියලා නේ වඩ කියන්නේ. හරි මේ නිකන් හැදුනත් ලොකු දෙයක්. නම්බු කාර්ලෙඩ. ඒ වගේ තමයි මේ දිට්ඨි තියෙන්නේ. උන්ට මේ කියන්නේ භාවනා කරලා මොලේ ක්‍රේල් වෙච්ච කට්ටියට තමයි. එනිසා ඒක හරීම දාර්ශනිකයි ඒ ශේෂ්ත්‍රය. බලන්න ගියාම හැම කෙනාම මොකක් හරි එකක් අල්ලගෙන ඉන්නවා. එමිස සීලවන්තයි. ඇත්තටම සීලවන්තයි. දැන් මහන්සියලා භාවනාත් කරනවා. නමුත් අර ගත්ත දිට්ඨිය මොකාදෝ මොකද්ද බදාගත්තා වගේ අල්ලගත්තට පස්සේ මුන්න විදිහෙන්වත් නැතර කරන්න බෑ. මොකද එයාට තියෙන සීලයට අවාසියට හිටිනවා ඒ වෙලාවේ. එයාගේ සමාධියත් අවාසියට හිටිනවා මට වරදින්න බෑනේ. මම දැන් මෙච්චර අවිලා තියෙනවා මම ගත්ත දිට්ඨිය හරි. ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤම් කියලා ඒක අල්ලගත්තට පස්සේ එයත් එක සිල් දුසිල්ලතු වෙන්නෙත් නෑ රණ්ඩු කරා. සමාධියක් නැති කෙනා ඉන්නෙත් නැහැ රණ්ඩු කරන්නේ. ඉතින් මේ කෙනා කටමැත දොඩවන්න පටන් අර ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා බ්‍රහ්මජාල සූත්‍රයේ මම මේ ලෝකයට ආවේ මිනිසුන්ට සිල් රැකවන්න නෙවෙයි. ඒක බුදු කෙනෙකුට තරම් නෑ. මම මේ ලෝකයට ආවේ සමාධිය උගන්නන්නවත් නෙවෙයි. මම මේ ආවේ ලෝකෙට මේ ධිට්ටි ජාලයෙන් මේක ගලවලා දාලා මොකද ඒකට ওই ඔක්කොටම උඩ ඉඳලා කතා කරනවා. නැත්තම් දීලවන්තයෝ හිතන්නේ බුදුහාමරණ සිල්මදි අපිට කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේට සමාධියමදි අපිට කතා කරන්න. බුදුරජාණන්සේ ඔක්කොම ඉහළ මට්ටමට ගෙනිලා කිව්වා. මේ දිත්‍ති ප්‍රශ්නේ මතුවෙන්නේ ගොඩක් වෙලාවට අර සීලය සහ සමාධිය හරගිය කට්ටියට. හැබැයි ඒ කට්ටිය හරි ඔලොමලයි. කියන දේ අහන්නේ මොකද හේතුව තැහෙන ජයග්‍රහණ ලැබුව ඇත්තෝ. ඉතින් මෙන්න මේ කාරණාව මේ අපි මේ කතා කරන්න හදන මාතෘකාවේ ගැඹුර හාස්‍යයකට හරව ගන්න පුළුවන්. මේ හොඳ පිස්සු තියෙන්නේ භාවනා ලෝකේ විතරයි. සාමාන්‍ය ලෝකේ තියෙන පිස්සුව නෙමෙයි මේකේ තියෙන පිස්සු හොඳ එක ඩබල්. ඒ නිසා මේක hina වෙලා කතා කරන්න පුළුවන් නම් අපිටත් පුළුවන් මමත් තියෙන දැඬ දිට්ටියක තමයි. ඒක තවත් භාවනා කරන කෙනකින් ආධාරයෙන්, කමඨාන් සුද්ධ කිරීමේ ආධාරයෙන්, මගේ තියෙන தත්ත්වේ හෙලි කිරීමේ ආධාරයෙන් මේ තියෙන දිට්ටිය හෙලි කරගත්තොත්, දැනගත්තොත් පුදුමාකාර වාසනාවක්. අපි මෙතෙක්කල් සංසාරේ මේක වහගෙන අවිල්ල තියෙනවා. ඒ වහන්න හේතුවක් තියෙනවා. වහන්න හිතාන හිටියේ මේක මගේ දෝෂයක්. මේක දැක්කොත් මිනිස්සු මාව පහත් කළ සලකාවි. මම ළඟ තියෙනවා තමයි චපල ගති. හැබැයි නැතුව වගේ ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඕක මනුස්ස හිතේ හැටි. ඕක දකින්න නම් සිල්වන්ත වෙන්න ඕනේ. ඕක දකින්න සමාධිගත වෙන්න ඕනේ. චිත්ත භාවනාවක් කරන්න ඕනේ. භාවිත හිතක් ඇති කෙනෙකුට විතරයි. ඒ Tamange තියෙන ඒ චපල ගති, වංක ගති, ෂට ගති පේන. ඒ නිසා භාවිත බහුලීගත හිතක් ඇති. සමාහිතෝ සමාහිත හිතක් ඇති කෙනාට විතරයි ඇති හැටිය පේන්නේ. ඇති හැටිය පේන්නේ පිට නෙවෙයි. Tamange ඇතුලේ හැටි පේන්න පටන් අරගන්න. ඒක පේන්නේ පිටත් එක තියෙන ගැටුම හරහා තමයි. ඉතින් මෙතනදී තමයි සකච්ඡානුගතී ඊටාම වැදගත් වෙන්නේ. ඒ පේන ටික ලෙඩේ ගුණාගුණ කියලා සනීප කරගන්නවා මිසක්කා. මේක වසංගණ්ඩ ගියොත්. ඉතින් ලෙඩේ පිළිකාවට හැර. මේක එළියට දාගත්තොත් මොක අර්බුදයක් මාසයෙන් පළවෙනි පන්ති පිළිකාවක් වශයෙන් එළියට දාන්න පුළුවන්. ඕක අපි ඇතුළට හරවගන්නේ වසංගණ්ඩ ගිහිල්ලා. ඇතුළට දැම්මට පස්සේ ඉතින් අපේ ප්‍රධාන ඉන්ද්‍රියන් ටික පිළිකාවලින් නැස් වෙලා යනවා. ඒක නිසා අපි මේ සාසනයක් තියෙන කාලේ කියන්නේ අපි මේක හෙලි කරගන්න උත්සාහ කරනවා. ඒ හෙලි කරගන්නකොට හරි වෙහෙසයි. වෙන විදිහකට කියන්න පුළුවන් සීලයක් රකින්නට ගන්න වෙහෙසට වැඩිය වෙහෙසක් මේකේ තියෙනවා. දරතයක් තියෙනවා, පරිලාහයක් තියෙනවා. ඊට පස්සේ හිත සමාධිගත කරගන්නවට වැඩිය වෙහෙසක් හිත සමාධිගත වෙන්න ගන්න ගන්න ප්‍රයත්නේ කරගන්න බැරි තරම් මකා ගන්න බැරි තරක් වෙහෙසක් මේකේ තියෙනවා. මොකද මේක බොක්කෙම එන එකක්. අඩියෙන්ම එන එකක්. මම මෙතෙක් අල්ලගෙන හිටව බදාගෙන හිටව මගේ පෞරුෂත්වය, මගේ රුචි අසුකන් ටික, මගේ කර්ම ශක්ති, මගේ ඇබ්බැහි ටික මේක රකින්නද මම මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැත්නම් මේකද මාව සංසාරේ බැඳලා තියෙන්නේ කියන ප්‍රශ්නේ කෙනෙකුට ආවොත් කෙනෙකුට තේරුණොත් ඒ කිනාට තේරෙනවා මේකට කිසිම කෙනෙක් උදව් කරන්න බෑ මොකද මම්මයි මගේ වැරදි ටික වසංගගෙන තියාගෙන මේක හෙලි කරන්දෝ කාටද හෙලි කරන්නේ හරියට මානසික අසහනයක් ඇති වෙච්ච කෙනෙක් කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් උපදේශක ළඟට ගිහිල්ලා ඒ මනුස්සයාට ඒක හෙලිකරනද අඩු ගාණ දවස් 3-4ක් ඇති වෙන්න කතා කරන්න. ඒකට කියනවා ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. ඒකට කියනවා කවුන්සලින් කියලා. ඒ වගේ තමයි Tamange ඇතුලේ තියෙන මේ වැකිටි ගතිය, මේ චපල ගතිය, මේ ෂට ගතිය, මේ මායාවී ගතිය, මේ වංචනික ගතිය හෙලිවෙන්න අපි කතා කරන්න උත්සාහ කරත් බෑ. ඒ එවැනි දෙයක් එයාගෙන් ඇද්දලා ගන්න මතු කර ගන්න පිස්සු ඇවිච්ච එකට පිස්සු ඇද්දලනවයි කියලා එකක් තියෙනවා බේත් කරන්න ඉතල අන්න එවැනි අදිෂ්ඨාන ශක්තියක් එවැනි චිත්ත ශක්තියක් එවැනි සද්ධාව දෙන ගතියක් බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා දසන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පිරිම්පිරුවා කිසි කෙනෙකුට බුදුහාමුදුරුවෝ පිළිබඳ සැක ඇති වෙන්නේ නැති වෙන විදිහට උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපිට හෙලි කරන්න පුළුවන් අම්මට කියනවා වගේ තාත්තට කියනවා වගේ ඉතින් ඒක නිසා අපි බුදුන් ඉදිරියට යනකොට අපිට චපල වෙන්න බෑ. ෂට වෙන්න බෑ. මායාවී වෙන්න බෑ. වංචනික ගතිය එන්න බෑ. මොකද මේ මේ සැර හරි ඉර එළිය ගියා වගේ. වසන් ගන්න බෑ. ඉතින් අන්න ඒ දේ දැන් අවුරුදු 2600 කට පස්සේ අපි අපිටම බුදු වෙලා මේ පිරිස අපි බුදු කෙනෙක් කරගන්න. එලි කරලා මම හෙලි කරනවා. මට වෙච්ච දේ මම හෙලි කරනවා. අන්නේ හෙලි කිරීමේ වැඩ පිළිවෙලට කියනවා දිට්ඨිජු කම්ම කියලා. ඒකත් මේ 100 100ක්ම අයින් කරනවා කියන එක නෙමෙයි වැඩේ පටන් ගන්න මෙතනින්. ඉතින් මේ අපේ ගැටේ දිට්ඨියම විතරක් නෙවෙයි හිටලා තියෙන්නේ තණ්හාවෙත් හිටලා තියෙනවා මාන්නෙත් හිටලා තියෙනවා. ඒතකොට යම් දවසක පුද්ගලයෙක් අසුතවත් පුත්ත්ජන මට්ටමක ඉඳලා නැත්නම් නොඇසිය නොයිරු බණක් දන්නේ නැති බුදුන් කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකයක වගේ ඉඳලා මේ සුතවත් ආර්ය ශාවකෙක් පාටපත් උනායි කියලා හිතමු අනේ බුදු කෙනෙක් පහළ වෙලා තියෙන උන්වහන්සේ මේ මාතෘකාවට අත තියලා තියෙනවා ඒකෙන් විශාල පිටක් ගොඩ ගිහිල්ලා මමත් යනවා ඒ පෙරහැරේ. කීලවල යම් වෙලාවකට මේ සූතවත් ආර්ය ශාවකෙක් පාටපත් වුණා මෙයාගේ ඉස්සල්ලාම හැවහැලෙනා වගේ හැලෙන්නේ ධිට්ඨිය තමයි. නිසා ධිට්ඨිය ඉච්ඡර බරපතල අකුසලයක් නෙවෙයි. බරපතල මොකද ඇටුම් භාවයක් නෙමෙයි. ඊට පස්සේ තමයි තණ්හාව ඇති වෙන්නේ. ඊට පස්සේ අන්තිමට තමයි මාන්නය ඇති වෙන්නේ. සෝවන් වෙනකොටම සක්කාය දිටිය ලෙල්ල ගැලවිලා යනවා. ඊටසේ අනාගාමි මට්ටමට යන තමයි තණ්හාව නැති වෙන්නේ. අරහත් මාර්ගෙන් තමයි මාන්නේ නැති වෙන්නේ. ඉතින් ඒ නිසා අර සෝවාන් වෙනකොටම සෝවාන් වෙන මාර්ගයේදීම සෑහෙන පොලකදී මේ ditthිය අයින් වෙන්න පටන් අරගන්නවා. අන්නේ අයින් වෙන එක කොහොමද යෝගාවචරයා නැත්නම් අපි මෙහෙම කියමු. ඒකට කොහොමද යෝගාචර අනුග්‍රහ කරන්නේ කොහොමද යෝගාචරය දැනගන්නේ මයි ළඟ ඇත්තටම ওই කියන විදිහට ditthිය සුතමේ මට්ටමට ඉක්මවලා චින්තාමේ මට්ටමේ කියලා ප්‍රත්‍යක්ෂ මට්ටමින් මය තුල සිද්ධ වෙනවද කියලා දැනගන්නවා කියන එක මේ බණෙන් සිද්ධ වෙදි කියලා කියන්න අමාරුයි. ඒකට හැම කෙනෙක්ම සැදී පැහැදී හිට ගන්න ඕනේ, බණත් අහන්න ඕනේ, භාවනාත් කරන්න ඕනේ, කමඨාන සුද්ධ කරනකොට එnde ende ende ende Tamanට තේරෙන්න පටන් අරගනි මෙතෙක් නොතිබුණු විදියට ප්‍රශ්නේ විසඳෙන්න පටන් ගන්නවා. ඒකත් මුලදි වැටහෙන්නේ නැහැ. ටික කාලයක් යන්න ඕනේ. හැබැයි ඉස්සෙල්ලම වැටෙන්නේ Tamanට මයි. අල්ලපු ගෙදරක නාට නෙවෙයි. මෛත්‍රී බුදු ආමරට නාත දෙයියන්ට නෙවෙයි. Tamanට මයි වැටේ. <coughs> අන්න ඒක පිළිබඳ විශ්වාසයක් තියෙනවද නැද්ද කියන එක මට සැකයි. උගෝ දෙනෙක් හිතනවා නෑ නෑ මේ ස්වාමීන් වහන්සේට තමයි මේක වැටහෙන්නේ. දැන් මම ඉන්නේ හරි පාරේද නැද්ද කියලා. ඉතින් බුරිමේ පඬිස්සන් හැමදාම බණ කියනකොට මතක් කරනවා. තමන් පාරේ හරියට යනවනම් දැන් හරි පාරේ යන බව ඉස්සල්ලාම තේරෙන්නේ අන කෙනා තමයි. ඒක කවදාකවත් දෙන්න එපා මේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ. ඒක දෙන්න යන්න එපා දෙයියන්ට. ඒක දෙන්න යන්න එපා ගමේ පන්සලේ හාමුදුරුවන්ට. ඒක දෙන්න යන්න එපා කර්මස්ථානාචාරින් වාතේ. ඒක දෙන්න යන්න බෑ මතු බුදුන මෛත්‍රී බුදුන් කාටවත්ම කරන්න බෑ. ඒ Tamanටයි තේරෙන්නේ. අන්නේ තේරීම් ගැනීමේ කටයුත්තේදී මේ බණ කොච්චරක් අදාළ වෙනවද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ওই විසුද්ධි මාර්ගය වගේ පොතක තියෙන අර්ථ කතා ගන්නත් පුළුවන්. බුදුජානනාංශයේ කීප ස්ථානයකම ඔය දෘෂ්ටි පිළිබඳ දේශනා ගොඩක් කරලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය කියලා වෙනම සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේ ditthිය ඥාන මූලියමුත් අපිට හම්බ වෙනවා. අවිද්‍යා මූලියමුත් මිච්ඡා ditthිය අපිට හම්බ වෙනවා. මේක ප්‍රඥා සම්ප්‍රයුක්ත චෛතසිකය. මේ ditthිය කියන මට්ටමට ඇටුවම් බහින්න යම් කිසි කෙනෙක් ditthිගත වෙන්න සිංහලෙන් කියනවා නම් සංඥා චිත්ත ditthි කියන මට්ටම් තුනකින් මුල් බැහැ ගන්නවා. එහෙම නැත්නම් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ඕනම දෙයක් දිට්ඨියක් වෙන්න ඉස්සෙල්ලා ඒක නිකන් අපිට හැඳිනීම් මට්ටමින් තේරෙන්න පටන් ගන්නවා මම කැමති පැණි රසවලට මම කැමති තෙල් කෑම මම කැමති මිරිස්සර වලට කියලා අපිට තේරෙන්න පටන් අර ගන්නවා ලෝකේ රසවල් හයක් තියෙනවා අපි එක එකන එක එක රසවල් වලට කැමති රස ගැන ගත්තොත් ඒ වගේ දේශපාලනේ ගත්තොත් එimhe අධිරාජ්‍යවාදේ තියෙනවා කොමියුනිස්ට් ධර්ම තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීන ඕ নানা ප්‍රකාර දේවල් තියෙනවා. හැබැයි මට තේරෙනවා මම මේකට කැමති. මට තේරෙනවා ඒ වගේම තව කට්ටියක් ගෙනවා තව දෙයකට කැමති. අන්න ඒ වගේ මේක සංඥා මට්ටමින් අපිට තේරෙන්න පටන් අර ගන්නවා අපි හැම වැඩක් කරනකොටම අපිටම ආවේනික වූ නයිසાર્ගික ක්‍රමයකට තමයි අපි යන්නේ. එහෙම නැත්නම් අපි ඒක අතහැරලා ඉතින් ඒ විදිහට තමයි හැංගීමක් ඇති වෙනවා මම වැඩක් කරනකොට හැම වෙලාවෙම යම් රුචි අරුචිකන් රටාවක් යම් සංඥා රටාවක යන්නේ ඒක අපිට බලන්න පුළුවන් ඊට වැඩිය වෙනස් රටාවල් ගන්න මිනිස්සු ලෝකේ ඉන්න නිසා. ආන්න මේක තේරුම් ගන්න වෙලාවදී අපි කියනවා ඒක අපි සංඥා මට්ටමේ මට තියෙනවා හැඟීමක් මට තියෙනවා මම මෙන්න මගේ රුචිකා. මෙන්න මගේ අරුචිකා. ඒ නිසා මම අනික් අයගෙන් වෙනස්. එයා වෙන දෙයකට කැමති, මෙයා වෙන දෙයකට කැමති. ගෙදර හිටියොත් ඥානි එක දෙයකට කැමති, මිනිහා එක දෙයකට කැමති. අක්කා එක දෙයකට කැමති, මල්ලි එක දෙයකට කැමති. ආණ්ඩුවේ ගත්තොත් කැබිනට් එකේ එක්කෙනෙක් එක දිගට කැමති අනිත් එක නම් දිගට කැමති. පේන්න තියෙන අපිට මේ දැනුම් මට්ටමක තියෙනවා. ඒකට කියනවා සංඥා මට්ටම කියලා. මේක ගහපා දෙන්න ගිහිල්ලා මේක හිතට ගන්නවනේ. දැඩි දේ හිතට ගන්න නෑ නෑ. ඔයාට කවුරු එකක්වත් මම ඒකමයි හරි. මේක මම කොහොම හරි මේක පෙළ දෙන්න ඕන කියන මට්ටම කියලා දිත්‍ති චිත්ත මට්ටම කියලා. දැඩි ග්‍රහණයකට ගන්නවා. එimhe ඔක්කොට ඔක්කොට ඕන ඕන දේවල් කරන්න බෑ. මගේ දරුණම් ඔක්කොම මං කියන දේ අහනවා. මං ඉන්න පන්තියේ උගන්වන පන්තියේ නම් ගුරු ශිෂ්‍ය ඔක්කොම මේ විදිහට අහන්න ඕනේ. නැත්නම් මම මෙතන භාවනා මධ්‍යස්ථානයේ ලොක් කරන ඔක්කොම මේ දේ කරන්න ඕනේ. කියලා ඉතින් අර ඒක දැඩි හේ හිතට ගත්තාම කියන දි චිත්ත මට්ටමට නැගලා. ඒතර සංඥා මට්ටම වගේ නෙවෙයි ටිකක් අමාරුයි. ඒක හරියට සංඥා මට්ටම නිකන් <coughs> දියසායන් චිත්‍රයක් නම් නැත්නම් ලීලා මකන්න පුළුවන් චිත්‍රයක් නම් චිත්ත මට්ටමට යනකොට ස්ථිර සායමකින් ඇඳලා වගේ. ඒක දැඩිසේ හිටින එක බොහොම තදින් ගලියකට වගේ හිටිනවා. මේ දෙක ඉක්මවල තමයි දික්ටි මට්ටමට යන්නේ. සංඥා චිත්ත දික්ටි. ඉතින් ඒක නිසා නිකම් භයානකකම එහෙම නැත්නම් අනතුරුංග වීමක් සඳහා කියනවා අපි ළඟ සංඥා මට්ටමේ තියෙනවා සාමාන්‍ය අත්වේදකමක් කරලා සාමාන්‍ය හේතු කරලා දෙන්න පුළුවන් එයාට. ඔයා මේකට කැමති එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේකට කැමති නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි දිනට එකට එක මේ සීන කන්න පුළුවන් ප්‍රශ්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒ ඒ මට්ටමේ යාට තේරුම් ගන්න ලේසි. නමුත් චිත්ත මට්ටමට ගියා නම් කියනකොටම කේන්ති යනවා. මටත් එනවා දුගන්නන්න මම මේකයි තියෙන්නේ. උඹ වැරදි මම හරි කියාගෙන ඒ රණ්ඩු සරුවල් කරන මට්ටමට ගියා නම් සාමාන්‍ය වෙදෙකුට දාලා බෙදන්න බෑ. ඒකට ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් ඕන වෙනවා. ඒ ලෙඩේ සනීප කරන්න. චිත්ත මට්ටමේ විපල්ලාස ආවොත්. දිට්ඨි මට්ටමට ගියොත් බුදු කෙනෙකුටවත් බෑ. යම් කිසි කෙනෙක් සංඥා මට්ටම් ඉක්මනලා චිත්ත මට්ටම් ඉක්මනලා දිට්ඨි මට්ටමන කියලා ඝන බහල වුණොත්, කට්ට කර වුණොත්, පිට කර වුණොත් බුදු කෙනෙක්වත් බලන්නේ බලලා වැඩක් නැහැ. හොදලා හනිබ කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ දිට්ඨි සුද්ධ කරනවායි කියනකොටත් ටිකෙන් ටිකෙන් ටිකෙන් සංඥා මට්ටමින් අයින් කළා චිත්ත මට්ටමින් අයින් කළාට ඒත්තු ගන්නන්න ඕනේ මේ ලෙඩේ බොහොම ඇටුවම් බහලා තියෙන්නේ. උඹ ලෙඩේ බාරගත්තොත් නම් ඒ ලෙඩාමගේම උවමනාවක් ඇති වුණොත් නම් පිළියම් කරන්න පුළුවන්. හැබැයි බාර ගන්න නැති දික්ටි මට්ටමට යනටනේ බාර ගන්නෑ. දැඩි මත ධාරී කියලා අපි කියනවා. ඒකට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඉද මේව සත්‍යම් මෝඝපඤ්ඤා කියලා. මෙයමයි සත්‍ය. අනික් සියල්ලම හිස්. අනික් සියල්ලම බොරු කියනවනම් ඒ මනුස්සයා වහාම ඇසුරින් දුරුවන් කරන්නයි කියලා. විසගෝර සර්පෙක් වගේ, රැටල් ස්නේක් කෙනෙක් වගේ. එහෙම නැත්නම් කියනවනම් මේ විසගෝර සර්පෙක් වගේ. කද්දාකවත් ඇසුරු කරන්න එපයි කියලා. ඉතින් ඒක බලන්න ඕනේ තමන් මේ අනුන්ට මේ විදිහට ගහපා දෙන කෙනෙක්. මෙයමයි සත්‍ය. මේන් පිට ඔක්කොම බොරු කියන තරමට ගහපා දෙනවා නම් <clears throat> අපිට බුදු බුද්ධ ශාසනික ලාභයක් ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක්වත් අපි ගැන සලකා බලන්නේ නෑ. එහෙම එකක් තියෙනවනම් බුදුහාමුදුරුවෝ කියොත් මම අහන්න කැමතියි. අරහමඳුරු කියොත් අහන්න කැමති කියොත් යම් ප්‍රමාණයක අපේ හිතේ චිත්තමට්ටමක් තියෙනවා සලකා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ තියෙන සංඥා මට්ටමේ නම් පැන්සලෙන් ලිව්වා මයිකල් කෑරිකේ මකල් දැම්මා වගේ අයින් කරන්න පුළුවන්. ඉතින් අපේ මේ දික්ටි ඝන බහල වෙන හැටි මේ. ඉතින් ඒව එකක්වත් නැති කෙනෙක් නැහැ. එහෙම නැත්නම් මේ සංසාරේ ගත කරන මේ තණ්හාමාන දික්ටි නිසා. තමාරු දන්නේ ඒක ලොකු වාසනාවක් කරගෙන ජීවත් වෙන ඒගොල්ලන් කියනවා අසුතවත් පෘතඥය නැත්නම් පෘතක් පෘතක්. ලෝකේ පෘතඥය කියලා කියනවා. භාවනා කරන්න යන්නේ කරන්නේ මේක තේරෙන්න පටන් ගන්නවා. දන්නේ නැතිකමට වැඩිය හොඳයි මේ ලෙඩේ තියෙන බව දන්නකම. හැබැයි මට තේරිලා තියෙනවා ඒක දරන්න හරි අමාරුයි කියලා. ගොඩනෙක් ලෙඩේ දැන ගැනීමම ලෙඩක් කරගන්න. ඒගොල්ලොන්ට මේ පිළිකාවක් තියෙනවයි කියලා දොස්තර කියපුවාම ඒ කට්ටිය දොස්තරත් එක තරහ වෙයි. පිළිකාවත් එක්ක නෙවෙයි. මීයා කාට වැරදිලා වෙන්නේ නැති යකෝ මෙච්චර දන් දෙන මට කොහෙද පිළිකා එන්න පුළුවන්නේ මට සිල් රකින්න මම මෙහෙම මූගේ මොකක් හරි වැරදිලා කියලා දොස්තරත් එක තරහ වෙන තරමට අපි මේ ලෙඩක් තිබුණට ලෙඩේ ලෙඩේ බව තේරුම් ගන්න එක ලොකු ජයග්‍රහණයක් කියන එක දන්නේ. එනිසා බුදුන් පහළ වීම ඒ වගේ ඇත්තන්ට හරිම අවුලක්. මොකද ඒ ගල්ජේ පඬිස්සන් සින්න කාලේ කියනවා හොරු පහරායින ලයිට් කරනෝ ලයිට් තියනකට කැමති නැහැ. ඒකට ඒගොල්ලන්ගේ වැඩි කරන මැසේ ඔක්කොම ගල් ගහලා කඩලා දානවා. හොරා කැමති නැහැ විදුලි ආලෝක වලට. එහෙම නැත්නම් වීදි ආලෝක වෙලා තියෙනවා. ඒ වගේ දුෂ්ටරි රාගපාන කෙනා බුද්ධ ආලෝකයට කැමති නැහැ ධර්මයට කැමති නැහැ. ඒ නිසා අපි දරක ගන්න ඕනේ අපේ චරිත නැත්නම් මගේ චරිතය ගත්තොත් මම මේ වගේ දෙයක් මයි ළඟ මේ වගේ අඩුපාඩු තියෙන මේක දැනගන්න එක. මේ දෘෂ්ටි වශයෙන් විපල්ලාසයක් මෙතන තියෙන මම දැනගන්න එක මගේ ජයග්‍රහණයක්ද නැත්නම් සෙනග ඉතර දැනගෙන මම ලැජ්ජාවටපත් වෙයිද කියන මේ එකට මාන්න කියලා දාගන්නකො. මේ නිසා අපේ දෘෂ්ටි පිළිබඳ ගවේෂණයට අපි යන්නෙත් නැහැ. මොකද ගියොත් හොඳක් දකින්නේ නැහැ. හැම කෙනා ගාවම ඔතන ඔය පටලවිල්ලක් තියෙනවා. නමුත් මේකට චිත්ත මට්ටමේ තියෙන කෙනාට සංඥා මට්ටමේ තියෙන කෙනාට ප්‍රතිපදාවක් තියෙන්න eBay. ගලවලා දාන්න. ඒ ගලවලා දාන ප්‍රතිපදාව තමයි ඔය සත්‍ය විසුද්ධි ක්‍රමේ ਸਰවචන්සේ පෙන්නන්නේ. ඉතින් මම උත්සාහ කරන්නේ නැත්තම් අපි මේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් ටිකේ භාවනා කරලා මේ බණත් අහලා අපි මේ ඇනේ වැඩිලා තියෙන අවශ්‍ය තැනට ඇඟිල්ලකේ තියලා තියෙන අවශ්‍ය තැනට ඒ ඒ ප්‍රශ්නේ ප්‍රශ්න වශයෙන් තේරුම් අරගෙන දැන් එතෙන්ට ගැලවුමක් බුරුල්වීමක් එනවාද කියලා දැනගන්න. ඒක නිසා මේ දිටි සම්මා දිටි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉලක්කම් ගණන් පෙන්නනවා සාමාන්‍යයෙන් කියනවා දිටි පහක් ලේසියෙන් තේරුම් ගන්නද මිච්ඡා දිටි පහක් ලේසියෙන් තේරුම් ගන්නද කම්ම සම්මෝහය කියලා එක දිට්ඨියක් තියෙනවා. කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියට විරුද්ධ දිට්ඨියක්. කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමන් කරපු දේ තමයි මේ තමන්ට වෙලා තියෙන්නේ. කළ කළ දේ තමයි ඵලඵල දෙන්නේ. එහෙම නැති මෙයක් නෑ මේ ලෝකේ. මට මේ අද මේ වෙලා තියෙන්නේ මම කරපු දේ. ආයේ මේ කවුරක්වත් කරපු දෙයක් නෙවෙයි. ඉතින් මේක හුඟ දෙනෙක් පිළිගන්න කැමතිද? එහෙම පිළිගන්නව නම් ඔය දෙයයන් පූජාවට ගෙනියන්න ඕන ගමන් නැහැ. දේශපාලනඥ පිටිපස්සේ යන්න ඕන කමක් නැහැ. කරදරයක් ආවම අඬහව ගන්න දෙයක් නැහැ. මොකද මේ වෙලා තියෙන දේ තමයි වෙච්ච දේ. ලබ උපා ලබා උපන් හැටියට තමයි බබා හම්බෙන්නේ. ඒ වෙන මොන කරන්නේ? එහෙම කියලා මේ පැත්තකට වෙනවා අත අපිට අතක් තියන් නිකන් ඉන්නවා කියන එක නෙවෙයි. Tamanට එන කරදරයක් එනකොට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් තියෙනවනම් දෙස් දෙන්න යන එකක් නැහැ. අහතට අත් දෙක් කරලා එන ගහපන් කනම් බලාපන් කියලා දෙයියන් බයින්ට යන එකක් නැහැ. ඒකවත් නැහැ. ඒකට කියනවා කම්ම සම්මෝහය කියලා. මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳවත් එච්චර විශ්වාසයක් නැහැ. ලෝකේ ඉන්න ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් කම්ම සම්මෝහයේ තියෙන විද්‍යාව 100%ක් කම්ම සම්මෝහයේ තියෙන. විද්‍යා අධ්‍යාපනයේ කද්දාකවත් කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න බෑ. නිසා අපි ඉගෙන ගන්න හැම දරුවෙකුටම අපි ওই මිත්‍යා දෘෂ්ටියට තමයි ඉස්කෝලේ හරි. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න හැම විෂයකම කර්මේ සහ කර්මඵලයේ බෑ. මේ මේ විෂය දන්නවනම් මෙච්චර මෙච්චර හම්බ කරන්න පුළුවන් කියලා සමීකරණ කියලා දෙනවා. ඉතින් ඒ දරුවා ටික දවසක් යනකොට කර්මයේ සකන් බලට වෙලා ඇඩ තිනව වෙනුවට වැඩ පෙන්වන්න හදනවා. වැඩ පෙන්වන්න කියලා සෝභා ධර්ම විරුද්ධව හටන් කරනවා, අම්මට තාත්තා විරුද්ධව හටන් කරනවා, ආණ්ඩුවට විරුද්ධව හටන් කරනවා, වීදි බහිනවා. ඉතින් ඒක නිසා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් අපි ළඟ තියෙනවද? අඩු ගන්න පැත්තක මේ වැඩමුළු වෙලාවේදී තියෙනවද? මේ එන දෙයක් අපිට බාර ගන්න පුළුවන්ද? බාර ගන්නවා කියල කියන්නේ අඥානපේක්ෂාවෙන් අනේ ඒකත් ජයසිරි මංගලම් කියලා ඉන්න එක නෙවෙයි. එන දේ බාර ගන්න අපි එකතුවේ උත්තරයක් හොයනවා. එහෙම නැත්නම් අරයට හේතු කරනවා මෙයාට හේතු කරනවා අරූ තමයි මේ කෙරුවේ මූ තමයි මේ කෙරුවේ කියන කතාවක් ගියොත් ඒ තනිකර කම්ම සම්මෝහයකට යනවා. ඒක තියෙනවා නම් අඩුම ගානේ කම්ම සම්මෝහේ නැතුව කම්මත කතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා. එවැනි සබාංශික ජීවත් උනත් ඒ සමාජය බ්‍රහ්ම සමාජයක් වගේ. ඒ සමාජයේ දේව සමාජයක් වාගේ. ඒ සමාජෙත් කොහොන දෙයක් හදා බෙදා ගන්න පුළුවන්. අතික එන්නේ ඔලොමලකම එනකොට. ඒ නිසා හොඳට බලන්න මේ ලෝකේ සිද්ධ වෙන දේ සිද්ධ වෙන හැටියට බාර ගන්න තරම් අපි නිහතමානීද? ඒ තරම් අපි අහිංසකද? එහෙම නැත්නම් එව්ව කොහෙද මම ඉන්නකොට මට ඕන විදිහට මේක වෙන්න ඕනේ කියලා අර මුවන් පැලසේ ආරච්චල කියනවා වගේ මේ ආරච්චල ඉස්සරහ එව්ව වෙට දෙන්න බෑ. ඉතින් ඔක්කොමලා අක්ක වෙන්න හදනවා, ඔක්කොමලා අයියා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා, පැහෙන්න හදනවා. ඉතින් ඒක තමයි ලෝකේ කියන්නේ. ඒකේ නෝල් කිව්වොත් එහෙම වසිද්ධ වෙන්නේ මොකද්ද? න්‍යාය ධර්මයකට. කර්ම තමුසේ යනෝ යන්න තමුසේ නෝ මේ බය අදු නියම අනියමයක් ගෙනත් දාන්න ඒක හරියන්නේ නැහැ මේකට ෆයිට් කරන්න ඕනේ මේකට ගහ ගන්න ඕනේ. ඉතින් මේකට යන ලෝකයක් තියෙනවා. ඉතින් මේක අන්‍යාගමිකයන් ගාව තිබුණාට භාවනා නොකරනන් අතර තිබුණාට ඉච්චර බය වෙන්න එපා. මේ භාවනා කරන්න අතරත් මේක තියෙනවා. ඒක තියෙනවා නම් දෙන්නෙකුට එක තැනක භාවනා කරන්න බෑ. අරයාගේ භාවනා මෙයාට බාදයි. වැස්සත් භාවනා කරන්න බෑ, කැසත් භාවනා කරන්න බෑ, මැසිකවොත් භාවනා කරන්න බෑ. හැමදාම රණ්ඩු. හොස්ස ළඟේ මැසික යන්න බෑ. ඒක එන්නෙම භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඒක තමයි හරිම විහිළුව. මේ කැස්සට වැස්සට මැසික ආවට ගෙදර ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ඇවිල්ලා වැස්සොත් අඩුවනේ අහසට හරි වයින්. කවුරු හරි කැස්සොත් අම්මා නඩු. කොහොමද සංසේ බහන කරන යාන්තම් බහනකට අන්න ආවලා කැස්සා. මං දැක්කනම් මං හොඳට කියනවා ඒ වෙලාවේ මං කවුද කියලා දැක්කේ නැහැ. බැරිකට වැරිද සංසේ මේ කටට මොකෝ අඩමක් දාන්න. මේ කොහේවත් නැතුව මැස්ස ඇවිල්ලා වහනවා ස්වාමීන් මොන විදියෙන්වත් කරන්න බෑ. මුන් හරියට භාවනා හැදීගෙන ඒකට තමයි එන්නේ. ඒ නිසා මේ සංහාරයක් කරන්න ඕනේ. මැස්ස ඔක්කොම නැති කරන්න ඕනේ. සමස්ත මස් වර්ගේ නැති කරන්න ඕනේ කියලා මේ gedare ඉඳදී ඕමනේ එහෙන ගහපන් ගණන් බලාපන් අර කම්මලේ බල්ලට එහෙන ගැහුව වගේ මොන සද්දයක් ආවත් ගානක් නැහැ මොකද තමනුත් ලවුඩ් ස්පීකර් වගේනේ කච කච කච කච ගාපු ගමයි ඉන්නේ මෙතනදී හයියෙන් හුස්ම ගත්තත් ඔන්න පටන් ගන්නවා රන් මේ භාවනා මධ්‍යස්ථානවල විතරක් තියෙන උණක් හැමතැනම ඒ උණයි නෑ මට අවුරුදු 40ක් විතර ඉඳලා දැන් ඒක මට හුරු වෙලා කවුරු ඇවිල්ලා මොනවා කිව්වත් මම දන්නවා දැන් මෙයා භාවනා කරන කෙනෙක් කියලා තේරෙන. ටග් කිය හැරනකොට කියද මෙයා භාවනාකාරයෙක්. ඒ ඒ ඔපිස්සු තියෙන භාවනා කට්ටියට විතරයි. අනික කට්ටියට එහෙම ඔය කැස්සයි කියලා ඇස්සයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ තරමටවත් අපිට ඒ මට්ටමේදීවත් ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් මට්ටමේවත් කම්මත කතා ඥාන සම්මාදිටිය නැහැ. මම මේ මේ විහිළුවටත් එක කියන්නේ නැත්තම නෙවෙයි සමහරව ඇත්තටම ඉවසගෙන කටයුතු කරනවා. ඒ අය ගැන මම මේ අනම් මේ ස්තුති නොකර යනවා නෙවෙයි. නමුත් අර හාසිය තියෙන්නේ එහෙමවත් නැති ඇත්තෝ ඉන්නවා. ඒ කිය ආධුනික ආපුවායේ එහෙම වෙනවා. ඒකට කරන්න දැනෝ ටික කාලයක් භාවනා කරනකොට තේරෙනවා. අපි භාවනා කරන්න ගියාට පස්සේ අපි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ නෙමෙයි ඔක්කොමලා නිවන් දැකපු කට්ටිය ඉන්න ඕනේ. සද්ද වෙන්න බෑ. මේ කර්මේ සහ කර්මඵලයේ තියෙන්න බෑ. ඒ නිසා අපි පොඩ්ඩක් අඩු ගානේ කම්මස්කතා ඥාන සම්මාදිටිය නැත්තම් කර්මාවරණේ අයින් කරලා කර්ම සම්මෝහය අයින් කළා හිතන්න කල්පනා කරන්න පටන් ගන්න එක දිට්ඨියකට වැටෙනවා. ඊට පස්සේ සමත සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. මම ඉඳගත්ත ගමන් නීවරණ ටික යන්න ඕන. අයියා මෙච්චර වෙලා ගෙදර අතහැරලා දාලා ඇවිල්ලා මේ භාවනා කරන්න ගත්තා. මේ බලපන්කෝ නීවරණ ඇවිල්ලා මට කරදර කරනවා. එහෙම කොහෙද? කාට හරි මේක රේකයක් ගේන්න, සවලක් ගේන්න, උදුළු මුල් වගේ අයින් කරලා දෙන්න සාංශ මගේ නීවරණ ටික මම එනවා ඊට පස්සේ දෙන්නම් භාවනා වැඩ මෙන්න මේමයි මේමයි මේමයි මේමයි කියලා අර නීවරණත් එක්ක යුද ප්‍රකාශ කරන හැටි බලනකොට හරියට මේ බබා උක්කුම් වාගේ දැකලවත් නෑවා ඉතින් පුළුවන් වෙයිද අඩු ගන්න මේ වැඩමුළුවේදී හරි මේ කාමයට වැඩිය නැත්තම් කාම ගුණ එක නටපු අපට කාම ගුණේ වෙනුවට මේ කාම සංඥාවකේ නීවරණ හොඳයි මම නැවතත් කියනවා මොකද උඟ දෙනකොට මේක දිරව ගන්න අමාරු නිසා. gedara dore ඉන්නකොට තියෙන කාම ගුණයන් වළක්කලා අපි මේ වගේ දැනට ආවට පස්සේ ඒ කාමයම තමයි කාම සංඥා වශයෙන් හිතේ නගින්නේ. ඒක හොඳයි කාමයට වැඩිය. එහෙම නැත්නම් ඒක අයින් කරන්න සීලෙන් කරන්න බෑ. දානෙන් කරන්න බෑ. ඒකට වෙනමම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවේ සාර්ථක වුණොත් අපි කියන එකට සමත සම්මාදිට්ඨිය කියලා. මේ හිතට නගින පරිඋත්ථානෙ වෙන කෙලෙස් අයින් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේකක් තියෙනවායි කියලා. භාවනා නොකරන එක දන්නෙත් නැහැ. භාවනා පෙළඹෙච්ච නැති කෙනා මේ කාමයේ අයින් කරුවොත් ඔක්කොම හරි කියලා හිතන්නේ. කාමයේ අයින් කරාට පස්සේ කාමයේ මල්ලි එනවා. නියුන් සහෝදරය එනවා. ඒකත් ඒ වගේ තමයි. ඒකට කියන්නේ කාම සංඥාව කියලා. ඉතින් මේ කාම සංඥාව දැනගන්නේ අපි සීලෙක පිළිලා පරියංකයට ගිහලා වෛරවල ඇත්තක වහගත්ත දවසේ. එදාට තේනවා බුදු අම්මේ මම මෝදායිනට ගියා වගේ රැළ පිට රැලි. ගෙදර ඉන්නකොට ওই චෝංගම් එක කපාපා කයිවාරු කියලා කියලා ටෙලිවිෂන් බලනකොට ඌ කොහෙන් යනවද හොයන්න බෑ. ඉතින් ඒකට හිත හිතන යකෝ එහෙම නැති චෝංගම් එක කපාපා කයිවාරු කියලා ටෙලිවිෂන් බලන්නේ කොහොඳනේ. මේ මේ භාවනා කරන්න ගියාම මේ ඔක්කොම ප්‍රශ්න. අලිමන්දියට හරක් කියලා. ඉතින් මේක තේරුම් කරලා දෙන්න කම්මසගත ඥාන සම්මාදිටියෙන් කරන්න බෑ. ඒ ඒ බේතට ඒ ලෙඩ ඉවරයි. දැන් මේ වෙලා තියෙන්නේ අපි දන්නේ නැති කාම තණ්හා වයින් වුණාට පස්සේ වෙන තණ්හාවක් තියෙනවා. ඒක ප්‍රතිස්ථාපනය කරන ඒක අරිට වැඩිය කන්දොස් කිරියාවක් වුණාට කෙලින්ම කාම තණ්හාට වැඩිය මේක හොඳයි. කාම තණ්හාව අයින් කරන්න නම් නැත්තම් මෙහෙමයි කියන්නේ ඒක වචනෙන්. කාම ගුණ අයින් කරන්න නම් කාම සංඥාව බාර ගන්න ඕනේ. කාම සංඥාවත් එක්ක ඉන්නා තාකල් කාමේ නැහැ. එහෙම නැත්නම් තමන් භාවනා කරන්න යනකොට ලැබෙන මේ නීවරණ ටික එනකොට තමයි දැනගන්න පුළුවන් නීවරණ එන්නේ කාම ඡන්දේ වතෙන්, ව්‍යාපාදේ වශයෙන්, තීන මිද්දේ වශයෙන්, උද්දච්ච කුච්ච වශයෙන්, විචිකිච්ඡා. ඒතරට දැනගන්න ඕනේ මම දැන් කාමේ නැහැ කියලා. මම දැන් සතුම් මැරීමේ යෙදිලා නැහැ. මම දැන් හොරකමේ යෙදිලා නැහැ. මම කාම මිත්‍යාචාරයේ යෙදිලා නැහැ. මම බොරුවේ කේලමේ හිසචනේ ඉදිලා නැහැ. ඒ වෙලාවට විතරයි හිතේ නගින කෙලෙස් පේන්නේ. එහෙම නැත්නම් වීතික්කම කෙලෙස් භූමියේ ඉක්මුවාට පස්සේ තමයි මේ හිතේ නගින කෙලෙස් පිනේ. අනේ ඒක මූණට මූණ දාලා දකින්න හම්බෙච්ච එකත් ಗುಣ දෙකක් තියෙනවා. එකක් මමම මගේ කෙලෙස් ටික දකිනවා. දෙක ඊට වැඩිය ගොරෝසු කෙලෙසයක් ප්‍රතිස්ථාපනය කරගෙනයි මේ ආයේ. එනිසා ගොරෝසු කෙලෙසිය මයි ළඟ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් නේද? ඒකට කියනවා සම්මත සම්මාදිට්ඨිය කියලා. මේක හරි ලේසි අන්‍යාගම කෙනෙකුට තේරුම් කළා දෙන්න. බෞද්ධයා කවදාවත් තේරුම් ගන්න කැමති නැහැ. බෞද්ධයා හිතනවා මෙච්චර වීදම් කරලා මෙච්චර රිට්‍රීට් ඇවිල්ලා මෙච්චර සිල් ගත්තට පස්සේ නීවරණ නොආයුතු. යෝන ආවනම් අල්ලපු ගෙදර කට්ටියක වැරද්ද. නැත්නම් ආසය අසවලා මරන්න ඕනේ. මේ නීවරණේනේ අසවලා නිසයි කියලා අර වගේ එන කතාවෙදී මේ නීවරණ හොඳයි කාම ගුණයන් වැඩියි. මේ කාමයට ඒ නීවරණත් එක්ක වැඩ කරන එක තමයි අපි මේ රූප කර්මස්ථානයකට හිත දාලා කරන්නේ. ඒක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නේ රූපාරම්මණයකින් මිස ඒ නීවරණ වලට වෛර කරලා නෙමෙයි. නීවරණ වලට වෛර කිරීම අමනකම, තකතිරුකම, මෝඩය, මෝඩකම, කම්ම සම්මෝ මේ සමත පිළිබඳ සම්මෝහේ. රණ්ඩු කරලා ලයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට කරන්න වෙන්නේ මේ නීවරණේ නැති වෙන්නේ රූප කර්මස්ථානයක් නැවත නැත හිත යොදවන්න. එහෙම නැත්නම් අපි ආස්වාද ප්‍රසවාසයේ නැවත නැත මෙනෙහි කරනවා. සක්මන් කරනකොට සක්මන නැවත නැත මෙනෙහි කරනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව නැවත නැත මෙනෙහි කරනවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන මෙනෙහි කරනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් Taman ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ යෝගාවචරය ඒ චිත්තක්ෂණය තුල කාම ගුණත් නැහැ කාම සංඥාවක් නැහැ මගේ හිත දැන් තියෙන්නේ අරමුණක දන්න අරමුණක අරමුණට මූල දීලා ඒ කියන්නේ අරමුණට ආපాతගත වෙලයි අරමුණට මුලිච්ච වෙලා ඒකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා එකම චිත්තක්ෂණයක හෝ පැයක් වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ දන්නවනම් මම දැන් ඉන්නේ බලාපොරොත්තු වෙච්ච අරමුණේ. එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ආස්වාස කරන වෙලාවේදී ආස්වාසිය දාන්න. ප්‍රසවාස කරනදී ප්‍රසවාසිය දාන්න. සක්මන් කරනදී වම වශයෙන් දාන්න. දකුණු වශයෙන් දාන්න. ඒ දාන්න හැම චිත්තක්ෂණයකම කාම ගුණත් අයින් වෙලා අපේ හිතෙන් කාම සංඥාවත් අයින් වෙලා පැහැදිලිවම කිරි ගහට මොහොල්ලා ගහින් මොල් ගහින් යනවා වගේ කියනවා මගේ හිත තියෙන්නේ අවල් අරමුණේ කියලා. අන්නේ ප්‍රකාශ කිරීමේ ශක්තියට කියනවා චිත්ත විසුද්ධියක් කියලා. අන්තිම අන්තිම අංශුවක් වශයෙන් ගත්තොත් චිත්තක්ෂණයක් වශයෙන් ගත්තොත්. ඉතින් එවැනි මගේ හිත තියෙන අහවල් තැන කියලා හරියට සපෙලා කියන්න පුළුවන් ගතියක් නැතුව ඊගාවට තියෙන ditthi visuddhiyකට යන්න බෑ. ඒ නිසා අපි දැනගන්නවා භාවනා කරන වෙලාවේදී හිත කොයි කොයි තැන්න කොයි කොයි වෙලාවෙ පයින්නවද ඒකට කියනවා පොත් තැබීමක් කරනවා කියලා බුක් කීපින් වගේ. භාවලා වාඩි භාවනාවට වාඩි වෙලා බලනවා මගේ හිත නිර්වුල් තැනක් වශයෙන් පිරිසුදු තැනක් වශයෙන්, ക്ഷേම භූමියක් වශයෙන්, නික්ලිෂී තැනක් වශයෙන් ආනපනේ ඉන්න ඕන. අපි ඒක පනව ගන්නවා. නැත්තම් පිම්බීම ඇකිලිම ඉන්න ඕන. අපි ඒක පනව ගන්නවා. ඒකල බලනවා. එහෙම එච්චර තැනක් දීලා තියෙද්දිත් මේ හිත නොකෑමදා දහපදුරා වට්ටපඳුරු හිත කොච්චර පිටපයින්වද කියලා පයින් පයින් තැන පිළිබඳව පොත්ත බීමත් යන්න පුළුවන් නම් ඒකට චිත්ත විසුද්ධිය කියලා කියනවා. තමන්ගෙම හිත නන්නත්තර වීම පිළිබඳව දැනීමක්. ඒක දෝෂයක්වත්, කර්මයක්වත්, කාලකන්නිකමක්වත්, කැඹිරිල්ලක්වත් නෙවෙයි. මේක මම විසින්ම කළ යුත්තක්. හිතන්න කොයි වෙලාවක හරි කාට හරි හරියට කියන්න පුළුවන් වුණොත් මගේ හිත මෙන්න මේ මේ තැන්වල මේ මේ තැන්වල හැසිරෙනවා එක දිගට චිත්තක්ෂණ පහක් හයක් තප්පර පහක් හයක් විනාඩි පහක්යි මට මෙන්න මේ අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් කියලා මට ආස්වාද ප්‍රසවාසයේ තියාගෙන ඉන්න මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මට පියවර 7-8ක් යන්න පුළුවන් කියලා මුළු දවසෙම හිතන්න එපා. මුළු ජීවිතෙම හිතන්න එපා. මුළු භාවනා පන්තියෙම හිතන්න එපා. එක්කෙනෙකුට එක චිත්තක්ෂණ 4-5ක් ඉන්න පුළුවන් වුණා නම් එයාට තේරෙනවා අපි ගත්ත ප්‍රයත්නේ නිසා දැන් මොකද්දෝ හිතේ කීකරුකමක් තියෙනවා. මොකද්දෝ හිතේ ආම්බාං වෙච්ච ගතියක් තියෙනවා. මොකද්දෝ හිතේ හේම වැඩිචි ගතියක් තියෙනවා. මෙන්න මේක වැඩි කරන්න වැඩි කරන්න යාට තේරෙන්න පටන් අර ගන්නවනේ පටන් ගත්ත ක්‍රමයටම තව ආධාර දීලා මේක වැඩි කරගෙන ගියොත් අර හිත දන්න අරමුණක නික්ලේශී අරමුණක නිර්මල අරමුණක පවත්වාගෙන යෑමේ ශක්තිය සීල ශික්ෂාව නෙමෙයි මේ කතා කරන්නේ. සීල පාරිශුද්ධිය නෙමෙයි මේ කතා කරන්නේ චිත්ත පාරිශුද්ධියක් කතා කතා කරන්නේ. මෙන්න මේ චිත්ත පාරිශුද්ධියක වැඩ කරන වේලාවක ඒ යෝගාවචරය දන්නා මගේ හිතේ තියෙන දැන් ආස්වාද ප්‍රසවාසය. මගේ හිතේ තියෙන්නේ පිම්බීම හැකිලිම. නැත්තම් මගේ හිතේ තියෙන්නේ වම දකුණ. නැත්තම් මගේ හිතේ තියෙන ඉදානින් ඉරියව්ව කියලා. මේක හරහා අපි ditthi visuddhiyete යනකොට එන්නේ විදියට චිත්තක්ෂණ ගාණක් හිත පවත්තන්න උදව් කරපු මේ අරමුණ එක දිගට බලහිනුට මොන විදිය වෙනස්කමක්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් හිත එකලස් කිරීමට උදව් කරපු අරමුණ දිහා දිගින් දිගට බලානිනකොට ඒ අරමුණේ මොන විදිහේ පෙරලියක් වෙනවද කියන එක මොන විදිහේ විපිරියාශයක් වෙනවද කියන එක මොන විදිහේ අනිත්‍ය භාවයකටපත් වෙනවද කියන එක තිබුණු தත්ත්ව වෙන එකටපත් වෙනවද කියන එක මොන විදිහේ රූපාන්තරණයකටපත් වෙනවද කියන එකට කියන්න පුළුවන් දල වශයෙන් ditthi visutti කියලා. අරමුණ හිර කරලා අල්ලගත්තට පස්සේ ඒක දිගට පවතිද්දී අරමුණ මොන මොන වෙස්පරලි කරනවා මොන මොන රූපාන්තර වලට යනද? මේකට පුදුම බයක් නේ තියෙන්නේ අපිට. අපි හිතනවා මේ අරමුණ හෙල්ලෙන්නේ නැතුව, පෙරලෙන්නේ නැතුව ගල්බමුණෙක් වගේ ඉන්න ඕනේ කියලා. මුත්ත තිබ්බා වගේ ඉන්න ඕනේ කියලා. නමුත් ඒ නිසා අපිට අරමුණේ පොඩි වෙනසක් වෙච්ච ගමන් අර මැස්සෙක් වැස වැස්සෙක් වැසක් අස කතාවක් නෙමෙයි තියෙන්නේ. දැන් අරමුණ වෙනස් වීම පිළිබඳ එන යුද ප්‍රකාශන, එන චෝදනා පත්‍ර බලන්නකෝ. මේ ආනපනේ බල බල එනකොට ඒක ලොකු උනානේ. ඒක පුංචි උනානේ. ඒක ලොකු පුංචි සියුම් උනානේ. ගොරෝසුනානේ ධික්ක චෝදනා පත්‍ර. කවදා හරි සුතමේ වශයෙන් තේරුම් කළ දෙන්න පුළුවන් නම් ඔය හිත එහෙමේ දුවනට එකතෙන් කරන්න ගත්ත කුඤ්ඤයට ගත්ත අරමුණට ගත්ත අඩේට ගත්ත කමටහන්න ගත්ත මේ අරමුණම දේශ බලාගෙන ඉන්නකොට ඒකේ වෙනස් වීම දක්නාසුළු ගතිය විපරිණාමයේ දක්නාසුළු ගතිය එහෙම නැත්නම් රූපාන්තරණයේ දක්නාසුළු ගතිය පරිණාමයේ දක්නා සුළු ගතිය දැකීම අපිට පේන්නේ අපිට උදව් කරපු කන්දනගිට උදව් කරපු හැර මේ හැරමිටියේ නැත්තම් ඉනිමගේ අඩුපාඩුකම් බලනවා. ඒක නිකම්ම ගුණමක්ව එකක්. එහෙම නැත්නම් ඒක මේ සාහසික වැඩක් කියලා තමයි ඒ ditthi visuddhiය දන්නේ තිකන අර අරමුණ විනාශ වීම කැමති නැහැ. ඒකට බුද්ධජනනාංශය දෙනවා නිච්ච සංඥාව. නිච්ච සංඥාවෙන් ඉන්න කෙනාට කවදාකවත් භාවනාවේදී Taman එල්ලට ගත්තේ අරමුණ අඩේට ගත්ත අරමුණ කුඤ්ඤට ගත්ත අරමුණ වෙනස් වීම දැක් ගන්න බෑ. වෙනස් වීම දකින්නකොට කම්බේක ඇවිදිනකොට කම්බේට තට්ටු කරුවොත් මොකද වෙන්නේ? හෙල්ලුම් කරනවා. අපි කඹේක සම්බර කරගෙන යනකොට කඹේ මැස්සෙක් වැහුවත් කමේට තට්ටු මුළු ඇඟම තහලවනවා. ඒ වගේ තමයි තමයි භාවනා කරනකොට තමන්ගේ අරමුණේ පුංචි වෙනසක් හරි වෙනකොට ඒ මිනිස්සයා පහින් දමලන්න වගේ හෙල්ලුම් කරනවා. හෙනයක් ගැහුවා වගේ දඩත් ගාලා දඟලන්න පටන් ගන්නවා. කම්පන වෙන්න පටන් ගන්නවා. චංචල වෙන්න පටන්. ඉතින් දුවනවා පිටිත් නූල් ගැට ගහනවා. ඇප නූල් ගැට ගහනවා. දෙයියෝ යදිනවා හොරෙන් යන්නේ. කියලාවත් මේ යන්නේ මේ ටෙලිෆෝන් එකක් තිබුණ නැති එක දෝෂයක් ඒ වෙලාවේ. මෙහෙම වෙන්න පුළුවන් භාවනා කරනකොට අප්පා බලන්නකො මුළු ඇඟම හෙලිලා කියන්නේ. මේිට ඉස්සෙල්ලත් අපේ මාම කෙනෙක් නැති වෙලා තියෙන ඔහොම වෙලා එහෙම එකක්ද දන්නේ ඒ නිසා මම යන්න ඕනේ හීන් සීරු කියලා රෑ යන්නේ හඳේ රෑ හඳේ එළියේ යන්නේ ඒ ඒ වෙන කෙනා එතෙන්ද එනකොට ওই සීල විසුද්ධි චිත්ත විසුද්ධි යම් ප්‍රමාණයකට කාගෙන ආපු කෙනෙක් අධ්‍යා කවදාකත් අපේක්ෂා කරන්නේ මම මේ අඩේට ගත්ත දේ මම මේ කුඤ්ඤයට ගත්ත දේ මම ආරම්භණයට ගත්ත දේ මම ආලම්භණය කරපු දේ එහෙම හෙල්ලෙන්න බෑ මොකද අහුවෙන හැම එකක්ම එකතු කරලා අහුවෙන හැමදේම තණ්හා කරලා අහුවෙන හැමදේම නිත්‍ය සංඥාව ගිය කෙනාට මේ උදව් කරපු අරමුණෙහි විපරිණාමයක් විපිරියාසයක් රූපාන්තරණයක් බලන්න බෑ සහල වුණා. ඒක නිසා සීල විසුද්ධි චිත්තwidetilde අධික කරගත්ත කෙනා ඊගාට දිට්ඨි විසුද්ධියට යනකොට මේ නිච්ච සංඥාව වෙනට අනිච්ච සංඥාවට දානවයි කියන එක කෝච්චි පාරක බස් එකක් ගෙනියනවා වගේ වැඩක්. කැලණි ගඟේ තියෙන වතුර බින්දුවක් මහවැලි ගඟට යනවා වගේ වැඩක්. අමාරුයි. අමාරු මොකද මේ යෝගාවචරයම පුදුම විදියට ඒකට විරෝධය පාන. මම මේ අඩියට ගත්ත දේ හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ නිට්ටියව තියෙන්න ඕනේ සුඛව තියෙන්න ඕනේ සුභව තියෙන්න ඕනේ ආත්මික තියෙන්න ඕනේ කියන මේ විපල්ලාත හතරෙන් පුදුම විදියට අපි බැඳිලා තියෙන එකට අපි කියනවා සම්ප්‍රදායන කූල ගතිය කියලා. කොන්ත වැටිව් කියලා කියනවා. ඒකේ හෙල්ලිච්ච ගමන් සහලවනවා. බඩේලිය යනවා. වක්කාර වෙනවා. ක්ලාන්ත ගති පානවා. ඉතින් මේක හිමීට හිමීට මේක පුරුදු කරනකොට එහෙම නැත්නම් ඒකට හුරු කරනකොට යෝගාවචරයා යෝගාවචරයට කැප කරන්න වෙන්නේ පුංචි පුංචි දේවල් නෙවෙයි. අපි අලි අලියෝ අසයෝ හරක් රත්තරන් මිනිමුතු ඉඩම් අනම්මනම් කැපකරන එක නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක කොහොමඩක්වත් සීලයක් රැකලා විවේක වෙන්න යන දන්ට යනකොට ඔය ඔක්කොම ටික අයින් කරන්න වෙනවා. දැන් මෙතෙන් එනකොට ඔක්කොම අතහැරලානේ ඇවිල්ලා තියෙන අඩු ගන්න ටික කාලයකට. ගෙවල් දොරවල් අතහැරලා නෑ දේව අතහැරලා චංචල නිශ්චල දේවල් අතහැරලා මහරක් අලියෝ බල්ලෝ බලල්ලු ඔක්කොම අතහැරලානේ තියෙන්නේ. මහ විශාල දෙල්ලමක් නෙවෙයිනේ අප්පා. අමාරුවෙන් හම්බ කරපොදී. ඒ ඔක්කොමත් අතහැරලා ආවට පස්සේ අපේ කයට හිත ගන්නවයි කියන එක ලීසි නෑ. ඒක ලීසි නෑ. මොකද හේතුව අපි ඒ තරම්ම කයට ද්වේෂ කරනවා. මුළු ජීවිතේ පුරාවටම කරලා තියෙන මුළු සංසාරේ පුරාටම කරලා තියෙන ලැබෙට ලැබෙන ලැබෙන කයට ද්වේෂ කරලා ඒක අපි ඊගාව කයක් බලාපොරොත්තු වෙනවා. අපි හිතමු කයට ගත්තයි කියලා ඉඳගෙන ඉන්න බව දාන්න. හුස්ම ගන්න බව දාන්න. පිම්බෙන හැකෙන බව දාන්න. වම දකුණ දාන්නවා. අනේ අම්මේ කොච්චර වටින දෙයක්ද දැන් මේක අඩු ගානේ මම මගේ කයට ප්‍රේම කරනවා මම මගේ කයත් එක්ක ජීවත් වෙනවා කායගත සති කය අනුෝගේ සීය පවත්නවා කියලා ගත්තොත් manussත්වයේ ඉක්මවනවා ඊට පස්සේ මේ බලාන ඉන්න කයෙහි මේ බලාන ආස්වාද ප්‍රසවාසෙහි මේ බලාන බිම්බීමේ හැකිලිමේ මේ බලාන වම දකුණේ විනාශකම දැක ගන්න නම් අපිට අතහරින්න වෙන්නේ අපේ රුචි අසුකන් ටික අපිට අතහරින්න වෙන්නේ අපේ පෞරුෂත්ව ලක්ෂණ. අපිට අතහරින්න වෙන්නේ අපේ ඇබ්බැහි ටික. අපේ ජම්ම ගති ටික. හීනකින් අතීතන්නේව අරින්න පුළුවන් කියලා. හුරුලෑ වගේ පාර වගේ අපි යන ගන යන පාරේ ගන්ධස්තරේ ගහන්නේ අපේ පුරුදු ටික තමයි. අපේ ඇබ්බැහි ටික තමයි. අපේ පෞරුෂත්ව ලක්ෂණ තමයි. අපි ඒකනේ මෙතෙක් කල් ඔප්පු කර කර දැඟලුවේ. අන්න ඒක කැප කරන්න කැමැතිද? භාවනා කරනකොට අරමුණත් එක්ක වැඩි සමතතාවයක් එනවනේ මේවා හිමීට හිමීට අයින් වෙන්න පටන් ගන්නවා. ඒකට ලෑස්තිද? එහෙම නැත්නම් බඩේලියේ අයිද? හීන් දාඩිය දායිද? අපනූලක් අයින් කරන්න වෙයිද? සෙත් කවියක් කියන්න වෙයිද? පැදුරටත් නොකින් gedere යයිද? ඒක නොවුනොත් පුදුමයි. ඒක නොවුනොත් පුදුමයි. මොකද මේ තාක්කල් අපේ එකම මානව අයිතිවාසිකම උනේ අපේ මේ පොදිය අරස කරගෙන ඉන්න එකනේ මගේ රුචිය, මගේ මනාපේ, මගේ පෞරුෂත්වය රැගෙන ඉන්න එකනේ. ඉතින් බුදුරජාන්සේ අත තියන්නේ කොතැනද කියලා බලන්න. පණ එපා කියලා අපි රැකගෙන ආපු දේ සීලෙන් පොඩ්ඩක් ගලවලා දාලා සමාධියෙන් පොඩ්ඩක් ගලවලා දාලා කියනවා ඕකත් මොකද කියන්නේ? කපමුද? පිටි ගහමුද? පතුරු ගහමුද? විග්‍රහ කළ බලමුද කියලා අහනකොට ඒ වටපිට බලනවා හරියට නිකන් වණ ඉවරනකොට මේවා කියන එක හරිනේ මට කියවෙනවා. තමන්ම වදාගත්ත දරුවා තමන්ම වනේ දාලා කොටනවා කියලා හිතන්න. ඇලපොල කුමාරයා අපිට දීපු දඬුවම තිබුණේ තමන්ගේම දරුවා වනේ දාලා කොටනවා වගේ වැඩක් නේ. එතකොට අම්මා කෙනෙකුට එන හැඟීම කොහොමද? ඊට හපන් තමන්ගේ රුචි අරුචිකාත්‍රික අතාරින්නේ. අතාරින්න වෙනවයි කියලා හිතන එක. මගේ පෞරුෂත්වය අතාරින්න වෙනවා. එහෙම නැත්නම් මගේ ඇබ්බැහි ටික. මේ මම ගෙනාවු මගේ අඳුරේ. පැත්තකට බලනකොට මේ බලාපොරොත්තු වෙන එකත් අසාධාරණයි වගේ. ඉතින් ඔයගොල්ලෝ න්යාවේ මම ඉන්න කියලා නෙවෙයි. එහෙම කිව්වා කියලා මේක කිව්වනම් තන්නේ ක්‍රම අසාධාරණ වැඩක් වෙන්නේ. කැමැති නම් මේක අපි පරිශීලනයක් කරලා බලමු. ඔක අයින් කරාට මහා ලොකු වෙනසක් වෙනවා නැත්නම් බුදුහාමරගේ ශ්‍රද්ධාව වැඩි. ධර්මයේ කියන ශ්‍රද්ධාව වැඩි. සංඝයා මෙතෙක් අපිට මේ ශාසනය ගినాපු පිට කියන ශ්‍රද්ධාව වැඩි. අපේ සීල පිළිබඳ ශ්‍රද්ධාව වැඩි. ඉතින් ඒක පිළිබඳව අපි විනිශ්චයකට යන්නේ නැතුව මේ පරිශ්‍රණය කරලා බලමු. භවනා කරගෙන කරන යනකොට අරමුණට කිට් වෙනකොට කිට් වෙනකොට ඇඟට නොදැනි කටේ තියෙන nari වන්දන් රෙද්ද පල්ලෙන් බයිනෝ කියලා අර රුචි අරුචිකන් ටික එමීට පැත්තකට යනවා දෙන බතක් කාලා හිටපන්. දෙන පැදුරක බුදිය ගනි. ඔයි කියන දෙයක් කාලා හිටපන්. අයියා වෙන්න යන්න එපා අක්කා වෙන්න යන්න එපා. ඉතින් එතකොට හිතෙන්නේ මේක නිකන් මේ මේ පරිපාලන මේ අධිරාජ්‍යවාදී ක්‍රමයකට ඔක්කොම නතු කරන්න හදනවා. නෑ එහෙම එකක් නෑ. ස්විච්චයෙන් ආපු කට්ටිය කරන්නේ මේක දෙන්නේ. අන්ත අනිත් එක බුදු බුද්ධ හදවත පෙන්වන්සලා කරපු දෙයක් නේ තියෙන්නේ. ඒ නිසා හොඳට නිදාගෙන කල්පනා කරන්න මම මේ ටික තියාගෙන ගෙදර යනවද? එහෙනම් ඔය පොදියේ මීචර කියලා තියලා යනවද? ඉතින් ඕක කරනකොට අර TNT පෙත්ත දිවයට තියාගන්න ඕනේ. මොකද නැත්තම් heart attack එනවා. ඔය කොලෙස්ටරෝල් වැඩි කට්ටියට heart attack එනවා. දිවෙඩියාවට giddiness කියලා එකක් එනවා. ක්ලාන්ත වෙනවයි කියලා එකක් තියෙනවා. වක්කාර ගති පහරන බඩදරු අම්මලාට වගේ මොකද්දෝ වෙනවා. ඉතින් නොඋනත් වැඩක් නැහැ රිට්‍රීට් එකේ. උනහම මේ වැඩමුළු නායකත්වයට කරදරයි. ඒකයි මට තියෙන කනගාටුව. මට නම් ගානක් නැහැ මම උඩට ගියම උදියා ගන්න. මට ওই එකක්වත් ඇහෙන්නේ නැහැ. එනිසා කරුණාකර සලකා බලන්න අපිට ඇත්තටම කියන මේ මේ දිට්ඨි විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංගයට අපි ලෑස්තිද ලෑස්ති නම් ගමනක් තියෙනවා ලෑස්ති නැත්නම් ඒත් අපිට අපි මේ වෙනකොට අවිල්ල තියෙන මේ සීලය පිළිගත්ත ගතිය සහ යම් ප්‍රමාණික සමාධිය ඇති කර ගන්න පුළුවන් ගතියත් සංසාරෙ මෙතෙක් වුණාට වැඩිය ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ හම්බ වෙච්ච එකනට ඊගාව පියවර තියන්න අපි අභියෝගයකට නතර කරමින් අභියෝගයක දොරකට ගෙනලා ධර්ම දේශනාව නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආහන් හිටපු සීල දෙනාටම ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ශක්තිය ධෛර්ය බලය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා නැත කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි